උදව් කරනවා. යමක් අහලා දැනගත්තට පස්සේ තමන්ට තම තම නැන පමණින් වැටහෙන ප්‍රමාණයක් තියෙනවා කල්පනා කරලා බලනකොට මේක මෙහෙම වෙන්න පුළුවන් ඒක ඇත්තක් තියෙනවා කියලා කල්පනා කරලා ඇති කරගන්න නුවණට කියනවා චින්තාමය ඥානය කියලා. එතකොට මේ සුත්තමේ ඥානය තමයි චින්තාමය ඥානයකට උදව් කරන්නේ. නැත්තම් ලෝකේ බුදු කෙනෙක් පහළුණාට පස්සේ වෙනද අහන්න නොලැබෙන වටිනා ධර්මයක් අහන්න ලැබෙනවා. ඒකෙන් අර වෙනදා නොතිබිච්ච නුවණක් පහළ වෙනවා. ඒක තමයි සුත්තමේ ඥානය. ඊට පස්සේ කල්පනා කරලා බලනකොට ඇති වෙන නුවණට කියනවා චින්තාමේ ඥානය. ඊට පස්සේ අර අහලා දැනගත්තු දේ කල්පනා කරලා තේරුම් ගත්ත දේ ක්‍රියාවත් කිරීමෙන් තමන්ගේම අත්දැකීමක් බවට පත් වෙනකොට ඒකට කියනවා ප්‍රත්‍යක්ෂ ඥානයක් කියලා. තමන් විසින්ම අවබෝධ කරන ලද්දා. එතකොට අර අහලා දැනගත්ත විතරක් නෙමෙයි කල්පනා කරලා බැලුවා විතරක් නෙමෙයි තමන් විසින්ම අත්දැකපු දෙයක් බවට පත් වෙනවා. එතකොට අර ප්‍රත්‍යක්ෂ ඥානයක් පිණිස නැත්තම් අස්පනා පිට අවබෝධ කිරීමක් පිණිස භාවනා කරන යෝගාවචරයෙකුට මේ සුත්තමේ ඥානයත් ඕනේ කියන එක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් මේ සුත්තමේ ඥානෙ ලැබනකොට නැත්තම් බණක් අහනකොට ලැබෙන ආනිසංසත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අසුතං සුනාති කියලා නොඇසූ දෙයක් අහගන්න ලැබෙනවා. සුතං පරියෝධපේති අහගත්තු දේවල් තව ගොනු කරගන්න තහවුරු කරගන්න අවස්ථාවක් ලැබෙනවා. කංකං විතරති සැක සංකා තියෙන ඒවා දුරු වෙලා යනවා. දෘෂ්ටියේ ඍජුභාවයක් ඇති වෙනවා. මේ බලන බැල්මේ වැරද්දක් නිසා තමයි මේ පටලැවිල්ලට හේතුව මේ බලන බැල්මේ වැරද්දක් තියෙනවා. ඒක නිසා ඒ දෘෂ්ටියේ වැරද්ද නිවැරදි කරගන්න බණ අහන එක අහන අහන්න ඕනේ ඒක ආනිසංශයක් විදිහට ලැබෙනවා දෘෂ්ටියේ ඍජුභාවයක්. ඒ වගේම චිත්ත මනස පසීදති. හිත පහදිනවා. ඉතින් මේ ආනිශංස සලකලා බණක් අහන එක කරන්න ඕනේ. එතකොට අපි මේ වැඩසටහනට මාතෘකා කරේ සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ තියෙන සූත්‍ර දේශනාවක්. ඒකේ නම සඳහන් වෙන්නේ ආරක්ක සූත්‍රය කියලා. ඉතින් මේ ආරක්ක සූත්‍රයේදී බුදුරණන් දේශනා කරනවා චතුසු බික්ක වේටානේසු අත්තරූපේන අපමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණීයෝ. මහණෙනි කියලා මේ සිව්වනක් පිරිසටම ආමන්ත්‍රණය කරනවා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසට එහෙම නැත්නම් මේ මහණෙනි කියන එක මේ විදියට ගන්නත් පුළුවන් සංසාරේ බය දක්නාවුත් සංසාර බයෙන් නිදහස් වෙන්න කටයුතු කරන්නවුත් කියන කෙනාට භික්ෂුවක් කියලා කියනවා. විවිධ අර්ථ තියෙනවා මේ ඒකාර්ථයක් දෙනවා සංසාරේ බයක් ඇති කරගෙන සංසාර දුකින් නිදහස් වෙන්න සංසාර බයෙන් නිදහස් වෙන්න කටයුතු කරන කෙනාට කියනවා භික්ෂුවක් කියලා. එතකොට මේ භික්ෂුවකට නැත්නම් ආමන්ත්‍රණය කරලා බුදුරණන් දේශනා කරන මහණෙනි තමාගේ සුභ සිද්ධිය සලසා ගන්න කැමැත්තෙකු විසින් තමාගේ සුභ සිද්ධිය නැත්නම් තමාගේ අර්ථ සිද්ධිය කියනකොටම තේරෙනවා ආධ්‍යාත්මිකයි කියලා. මම ගැන බලා ගන්නයි හදන්නේ තමන් ගැන බලා ගන්නයි හදන්නේ. එතකොට අර බාහිර ගැන බැල්මක් නෙමෙයි. තමන්ගේ අර්ථ සිද්ධිය සලසා ගන්න කැමැත්තෙකු විසින් අප්‍රමාදීව ප්‍රමාද නොවි සතියෙන් යුක්තව සිහියෙන් ආරක්ෂිත විය යුතු කරුණු හතරක් බුදුරන් වහන්සේගේ ਸਰවඥතා ඥාණයට වැටහෙනවලු කතමේසු චතුසු කවර කරුණු හතරක්ද මා මේ රජනීයේසු ධම්මේසු චිත්තං රජ්ජීති අත්තරූපේන අපමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණීයෝ වහණෙනි මේ හිත ඇලෙන බැඳෙන අරමුණු ලෝකෙ කොතෙකුත් තියෙනවා හිත ඇලෙන බැඳෙන අරමුණු කෙරෙහි මගේ හිත නොඇලේවා කියලා අප්‍රමාදීව සතියෙන් යුක්තව හිතේ ආරක්ෂාව සලසා ගන්න ඕනේ කියලා පළවෙනි කාරණාව මතක් කරනවා. දෙවෙනි කාරණාව දක්වන්නේ මා මේ දෝසනීයේසු ධම්මේසු චිත්තං දුස්සීති අත්තරූපේන අපමාදෝ සතිචේතසෝ ආරක්කෝ කරණීයෝ. වහණෙනි මේ ලෝකේ හිත ගැටෙන නොසතුට ඇති කරන අමනාපෙගෙන දෙන අරමුණුත් ලෝකෙ කොතෙකුත් තියෙනවා. ඒ හිත ගැටෙන නොසතුටගෙන දෙන අමනාපය ඇති කරන අරමුණු කෙරෙහි මගේ හිත නොගැටේවා කියලා අප්‍රමාදීව ප්‍රමාද නොවි සතියෙන් යුක්තව සිහියෙන් හිතේ ආරක්ෂාව සලසා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දක්වනවා. තුන්වෙනියට දක්වනවා මා මේ මෝහනීයේසු ධම්මේසු චිත්තං මුයිති අත්තරූපේන අපමාදෝ සති චේතසෝ ආරක්කෝ කරණීයෝ. මහණෙනි මේ හිත මෝහයටපත් කරවන මුලා කරවන අඳුරු කරවන ධර්මත් ලෝකෙ කොතෙකුත් තියෙනවා. ඒ හිත මෝහයටපත් කරවන මුලා කරවන අරමුණු කෙරෙහි මගේ හිත මුලා නොවේවා කියලා අප්‍රමාදීව සතියෙන් යුක්තව ආරක්ෂාව සලසා ගන්න කියනවා. අවසාන කාරණාව හතරවෙනි කාරණාව දක්වන්නේ මා මේ මදනීයේසු ධම්මේසු චිත්තං මජ්ජීති අත්තරූපේන අපමාදෝ සති චේතසෝ ආරක්කෝ කරණීයෝ හිත මත් කරවන මදයටපත් කරවන අරමුණුත් ලෝකේ කොතෙකුත් තියෙනවා ඒ හිත මත් කරවන මදයටපත් කරවන අරමුණු කෙරෙහි මගේ හිත මත් නොවේවා කියලා අප්‍රමාදීව සතියෙන් යුක්තව හිතේ ආරක්ෂාව සලසා ගන්න කියනවා. එතකොට මෙන්න මේ කාරණා හතර තමයි බුදුරණන් වහන්සේ පෙන්වන්නේ. තමන්ගේ අර්ථ සිද්ධිය සලසා ගන්න කැමැත්තෙකු විසින් නැත්නම් තමන්ගේ සුභ සිද්ධිය, තමන්ගේ යහපත අර්ථ සිද්ධිය සලසා ගන්න කැමැත්තෙකු විසින් අප්‍රමාදීව සතියෙන් යුක්තව ආරක්ෂක වේ යුතු කරුණු ටිකක්. එතකොට මේ තමන් ගැන බලා ගන්න කතාවක් බුදුරණන් වහන්සේ පෙන්වන්නේ නැත්නම් ආධ්‍යාත්මික ජීවිතයක් ගොඩනගා ගන්න මේ කරුණු ටිකක් පෙන්වලා දෙනවා. එතකොට මේ තමන්ගේ සුභසිද්ධිය කිව්වට පස්සේ ඕනනම් හිතා ගන්න පුළුවන් මෙලෝ සුභසිද්ධිය, පරලෝ සුභසිද්ධිය, නිවන් සුව බලාපොරොත්තු වෙන කෙනෙකුට. මේ අර්ථ තුනක් සිද්ධ වෙනවා. මෙලෝ වශයෙන් යහපතක් වෙනවා. තව දිගට යන්න වුණොත් සංසාර ගමනට යහපතක් වෙනවා. නිවන් දකින්නම අපේක්ෂා කරන කෙනෙකුට නිවනට උපකාරී වෙනවා. මේ කරුණු ටික ජීවිතවලට ලං කරගත්තොත් කියන එක තමයි බුදුරන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ හිත ඇලෙන බැඳෙන අරමුණු පළවෙනි දවසේ ධර්ම දේශනාවේ ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කළා. ඒ ඇලෙන බැඳෙන අරමුණු කිව්වහම ඇහෙන් ඇලෙන අරමුණු තියෙනවා, රූප අරමුණු, කනෙන් ශබ්ද අරමුණු, නාසයට සුවඳ, දිවට රස, කයට පහස, මනසට නාන අරමුණු. නොයෙක් අරමුණු වලට ඇලෙනවා. ඉතින් ඒ ඇලීම කාමච්ඡන්ද නීවරණයටයි අයිති වෙන්නේ. ඒක නිසා ඒ ඇලීම දුරු කිරීමක් ගැන බුදුරන් වහන්සේ කතා කරනවා. අන්තිමටම ගැඹුරටම ගිහිලා දක්වනවා මේ ලෝකේ කිසිවක් කෙරෙහි නොවැළිය යුතුයි අඩුම තරමේ ධර්මයටවත් ඇලෙන්න එපා කියනවා නච කිංචි ලෝකේ උපාදීයති කියලා කියනවා. කිසිවක් කෙරේ නොවැළෙන මට්ටමට හිත මේ ඇලීම දුරු කරන්න ඕනි කියන එක. නිලුම්පතක දිය බිඳක් වැටුණාට පස්සේ ඒකේ නොතර නොතරවි තැර වෙන්නේ නැතුව යන ආකාරයට. එතකොට මේ ඇලීම එතකොට මේ ඇලීම සම්බන්ධයෙන් කතා කරොත් ඇත්තට මේක බාහිර වස්තුවේ තියෙන එකක් නෙමෙයි ඒක එක්කෙනාගේ හිතේ තියෙන දෝෂයක් තමයි මේ ඇලෙන ස්වභාවය. ඒකින්ද බුදුරණස් දේශනා කරන මහන්නේ මේ බාහිර ලෝකේ තියෙන වස්තු කාමේ නෙමෙයි. නැත්තම් ලෝකේ තියෙන විචිත්‍ර දෑ කාමේ නෙමෙයි. ඒ බාහිර දේ කෙරෙහි අපේ ඇතිවන ආකල්පමය සංකල්පමය දෙයක් තමයි රාගය කියලා කියන්නේ. බාහිර වස්තුවේ තියෙන එකක් නෙමෙයි. එහෙමනම් එකම වස්තුවක් හැමෝටම ඇලීම ඇති කරවන්න ඕනේ වස්තුවක් ගත්තොත් පුද්ගලයෙක් ගත්තොත් එක්කෙනෙක් ඒ පුද්ගලයාට ඇලෙනවා කැමති වෙනවා මනාපය ඇති කරගන්නවා ඒ පුද්ගලයාටම තව කෙනෙක් අකමැති වෙනවා ගැටීමක් ඇති කරගන්නවා නුරුස්නා බවක් ඇති වෙනවා තව කෙනෙක් ඉන්නවා යාට ඇලීමකුත් ගැටීමකුත් නැති මධ්‍යස්ත ස්වභාවයක් දරනවා. එතකොට තේරෙනවා මේක වස්තුවේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. එක එක්කෙනාගේ ආකල්පමය ප්‍රශ්නයක් තියෙන. ඉතින් භාවනාවෙන් වෙන්නේ මේ ආකල්පමය වෙනසක් ඇති කරන එක. අපි භාවනා කරාට මේ ලෝකෙ කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඒ ඒවා ඒ ආකාරයට පවතිනවා. ඒවා කෙරෙහි බලපු බැල්ම බැල්මේ වැරද්දක් තියෙනවා. නැත්නම් ආකල්පමේ වැරද්දක් තියෙනවා. නැත්නම් ඒවා දිහා අයෝනිසෝ මනසිකාරයෙන් බලපු නිසා තමයි මේ අහවල් අරමුණු ඇරලෙන අරමුණු මේ අහවල් දේවල් නිසා මට ගැටීම ඇති වෙනවා තරහව ඇති වෙනවා නුරුස්නා භව ඇති වෙනවා කියලා භාවනා නොකරන කෙනෙක් මේ අපිට ඇතිවෙන ඇලීමත් අපිට ඇතිවෙන ගැටීමත් තව කෙනෙකුට පටවන්න හදනවා. ඉතින් භාවනා නොකරන ලෝකේ තනි කර අවුලක් තියෙන්නේ. කවුරුවක්වත් වැරද්ද බාර ගන්න කැමති නැහැ. ඒක නිසා බාහිරයට පටවන එකයි කරන්නේ. මට මේ ඇලීම ඇති උනේ රාගය ඇති උනේ මේ අහවල් පුද්ගලයා නිසා. අහවල් කෙනා නිසා බාහිරයට පටවන. එහෙම නැත්නම් මට මේ තරහව ඇති උනේ, නුරුස්නා බව ඇති උනේ, ගැටීම ඇති උනේ අහවල් කෙනා නිසලා මේ නිසා කියලා බාහිරයට පටවනවා. යෝගාවචරයෙකුට විතරක් භාවනා කරන කෙනෙකුට විතරක් ඇලීමක් ගැටීමක් ගැටීමක් ඇති වුණත් නැවතිලා කල්පනා කරන්න පුළුවන් මේක බාහිරයේ වස්තුවේ ඇති දෙයක් නෙමෙයි කියලා අඳුම ගානේ නැවතිලා කල්පනා කිරීමේ හැකියාව හරි තියෙන්නේ භාවනා කරන කෙනෙකුට විතරයි නැත්නම් සතිය වඩන කෙනෙකුට විතරයි එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම අපි මේක බාහිරයට හේතු කරන එක තමයි කරන්නේ. ඉතින් ඒක බුද්ධ ආගමේ හිටියා කියලා වෙනසක් නැහැ. වෙනත් ආගමක කියනකොට අහන්නම දෙයක්වත් නැහැ. ඉතින් ඒක නිසා ඒක ආගම විසින් විසඳලා දෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ ගැටෙන ඇලෙන එක විසඳ ගන්න ධර්මයටම එන්න වෙනවා. නැත්තම් සතියටම එන්න වෙනවා. එතකොට තමයි මේ අඩු ගානේ නැවතිලා කල්පනා කරලා වැරද්ද තමන් බාර ගන්න මට්ටමට හරි එන්නේ. එහෙම නැත්තම් අපි නිතරම බාහිරයට චෝදනා කරනවා. ඒකින්ද යෝගාවචරයක් වෙනවා කියලා කියන්නේ චෝදනා ස්වરૂපي අඩු වෙනවා. බාහිරයට හේතු කරන්න යන්නේ නැහැ. පුලුවන් තරමක් තමන්ම බාර අරගෙන පැත්තකට වෙන ගතිය. ඉතින් ඒක මුලදී ඊටාම හිමින් සිද්ධ වෙන්නේ පුලුවන් තරමක් බාහිරයට චෝදනා කරනවා මේ මට මේ ගැටීම ඇති උනේ අහවල් කෙනා කැස්ස නිසා නැත්නම් මේ මේ හයියෙන් දොර වහපු නිසා නැත්නම් මේ ටෙලිෆෝන් එකක් නාද වෙච්ච නිසා අනිත් එක්කෙනා කතා කරපු නිසා කියලා භාවනා කරන්න ආපු කෙනා අර gedara තිබ්බ ලොකු ගැටීම වෙනුවට මෙහි ආවට පස්සේ පුංචි පුංචි දේවල් වලට ගැටෙනවා. ඉතින් එතකොට මේ බාහිර සද්ද කරදර තියෙද්දිත් සතිය පිටවාගෙන යන්න කාලයක් යනවා ඒ මට්ටමට එන්න. ඒ කියන්නේ අපි මුලදී අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශුන්‍යාගාරගත වෙලා භාවනා කරන්න පටන් ගත්තට පස්සේ නිතරම බාහිර දෙයට හිත සලා ගන්නවා, හිත කඩා ගන්නවා. නැත්නම් බාහිර සද්ද නිසා කැඩෙනවා කියලා නිතරම චෝදනා. ඉතින් ඒ වෙනුවට භාවනා කරන කෙනෙක් දැනගත්තොත් එහෙම මොන මොකක් හරි හේතුවක් නිසා හිත කැඩිච්ච වෙලාවක මේක බාහිරේ ප්‍රශ්නයක් නෙමෙයි හිත කැඩුනට පුළුවන් නම් මට නැවත හිත ඇතුළට ගන්න, කයට ගන්න. එතකොට අර බාහිරේට ප්‍රශ්න යනව වෙනුවට තමන් ප්‍රශ්නේ බාර ගන්නවා. ඉතින් පරියන්කේක ඕක පුරුදු කරනවා. පරියන්කේක ඉඳගෙන ඉන්න ගමන් බලනවා විවිධ தත්ත්වයටදී මට සතිය නඩත්තු කරගෙන යන්න පුළුවන්ද? සද්ද බාධා එනවා, වේදනා එනවා, සිතුවිලි එනවා කියනකොට ඒ බාධා ඔක්කොම ටික තියෙද්දී මට පුළුවන්ද ඒවත් එක්ක නොගැටි සතිය දිනු කරන්න. එතකොට ඉඳගෙන ඉන්න පරියන්කක අපි ප්‍රතිචාර ප්‍රතික්‍රියා නොදක්වා ඉන්න පුංචි අභ්‍යාසයක් ලබනවා. ඉඳගෙන ඉන්නකොට බලන වේදනා දෙනවා, ශබ්ද ප්‍රශ්න තියෙනවා, සිතුවිලි බාධා තියෙනවා ඒ ඔක්කොම තියෙද්දි මට සිහියෙන් ඒ හැම එකක්ම දැනගෙන ඒවට විරුද්ධ නොවි අවිරුද්ධව මට පුළුවන් මේ සතිය පිටුවගෙන යන්න. එතකොට අපි දන්නේ නැතුවට මේ ඉඳගෙන නොසැලෙන මනසක්, తాදී ගුණයක්, තපස් ගුණයක් පුරුදු කරනවා. ප්‍රතිචාර ප්‍රතික්‍රියා නොකර අත් දකින්න අත් විඳින දේත් එක්ක ඉන්නවා. හැප්පෙන්නේ නැහැ. ඉතින් ඇතුලෙන් හැප්පෙනවා. ඒක තමන් දන්නේ ඒක තමන් බණක් අහනකොට තේරුම් ගන්නවා දැන් මට ඇත්තටම මේ මේ හැප්පිල්ලක් එනවා තමා කියලා ඒක තමන්ම බාර ගන්න මට්ටමට එනවා. ඊට පස්සේ දිගට භාවනා කරගෙන කරගෙන යනකොට අර බාහිරයට ප්‍රතිචාර ප්‍රතික්‍රියා දක්වන එක සෑහෙන දුරට අඩු වෙනවා. ඒක සක්මනේදිත් එහෙමයි. ගල් පෑගෙනවා, අවුව වැටෙනවා, වැස්සත් වැටෙනවා, එක එක බාධා. කුරුල්ලෝ කෑ ගහනවා, සත්තු දඟලනවා කියදී අර ඔක්කොම බාධා තියෙද්දි මට පුළුවන් ද කඹේ දිගේ යනවා වගේ සතිය නඩත්තු කරගෙන යන්න. එතකොට අර රූප බාධා තියෙද්දි ශබ්ද බාධා තියෙද්දි ඒ විවිධ බාධා තියෙද්දි අපි සක්මනේ ඒවා ගණන් නොගෙන සතිය පිහිටුවාගෙන යනවා කියලා කියන්නේ හිත ඇතුළට අරගෙන වාසය කරන්න පුරුදු වෙනවා. එතකොට ආන් ඒකම එදිනෙදා කටයුතු වලට ගෙනියන්දි බෝ වෙනවා. ඉතින් අපි ඉඳගෙනත් ගැටෙනකොට සක්මනේ ගැටෙනකොට වෙන්නේ ඉතනින් එහාට ගියට පස්සේ ගැටෙනවා කියන එක අහන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඉතින් හැප්පිල්ලෙම තමයි ඉන්නේ. අරයාගේ එකයි මෙයාගේ එකයි අතන එකයි මෙතන එකයි ඕවා කතා කර කර මම දැන් මෙතන කියන එක මගේ හැර ගන්නවා. නැත්තම් සතිය නැති වුණා කියලා කියනවා. ඉතින් අපි මේ නැවත නැවත සක්මන් කර කර නැවත නැවත ඉඳගෙන සතිය පිහිටුවමින් උත්සාහ කරන්නේ මට ප්‍රතිචාර ප්‍රතික්‍රියා නොකර අත් දකින්න අත් ඉඳින දෙයක් එක්ක ඉන්න පුළුවන්ද කොතෙක් දුරට සාමකාමීව ඉන්න පුළුවන්ද මට මගෙත් එක්ක යාළු වෙලා කොච්චරක් දුරට සාමකාමී වෙන්න පුළුවන්ද ඉතින් භාවනා කරන්න කරන්න ඔන්න ඔය නොසැලෙන මනස තපස් ගුණය අටලෝ දහමින් කම්පා නොවන මනස වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් ඌව තමයි භාවනාවේ දියුණුව කියලා කියන්නේ. එහෙම නැතු කහ පාට පේනවා, දම් පාට පේනවා කියන ඒවා නෙමෙයි. එහෙම නැතු වෙන මොකක් හරි අතට අල්ලන්න පුළුවන් ගුලියක් වගේ එකක් හම්බෙනවත් නෙමෙයි. මොකක්වත් හම්බෙන්නේ නැහැ. ওই තියෙන එකක් එක්ක සාමකාමීව ඉන්න සමබරකමක් ගන්නවා. ඉතින් ආන් ඒකයි භාවනාවේ දියුණුව කියලා කියන්නේ. ඉතින් අපි බලනවා මේ අරණ්‍ය ගත වුණාට පස්සේ රුක්කුමූල ගත වුණාට පස්සේ බාධා අඩු තැනක මට කොච්චරක් සතිය නඩත්තු කරගෙන යන්න පුළුවන්ද? ඉතින් අපිට මේක gedara ඉඳලා කරන්න බෑ. මොකද සද්ද අරමුණු නැත්නම් රූප අරමුණු සද්ද අරමුණු වශයෙන් මේ අරමුණු වේගෙ වැඩි. ඊට සාපේක්ෂව සතිය දියුණු නෑ. එතකොට අර එන අරමුණු ඔක්කොම සතිය නැති නිසා කෙලින්ම කඩාගෙන ඇතුළට එනවා. එතකොට සතිය නැහැ ඊට සාපේක්ෂව ඒකින්ද අරමුණු වලට යට වෙනවා. අරණිගත වුණාම රුක්ක මූලගත වුණාම ශුන්‍යාකාරගත වුණාම එන අරමුණු අඩුයි. ඊට සාපේක්ෂව සතිය දියුණු කරගන්න අවස්ථාවක් තියෙනවා. අඩු අඩු අරමුණු රූප අරමුණු සද්ද අරමුණු ගන්ධ රස පහස වශයෙන් අරමුණු අඩු කරලා <clears throat> සතිය වැඩි කරනවා. සතිය වැඩි කරාට පස්සේ එන අරමුණු සතියට හවු වෙලා ඉන්නේ. ඉඳ හිටේ නේව සතියට හවු වෙනවා දැන් නම් සතිය කැඩුනා හිත පිට ගියා කියලා තමන් දැනගන්නවා. එතකොට සතිය බල සම්පන්නයි අරමුණු වල බල සම්පන්නකමට වඩා. ඉතින් ඒක නිසා මේ අරණ්‍යගත වෙලා රුක්ක මූලගත වෙලා ශුන්‍යාකාරගත වෙලා පුරුදු කරන්නේ මේ අරමුණු අඩු තැනකට ගෙනල්ලා පුළුවන් තරම මේ සතිය නඩත්තු කරනවා. නැත්තම් සතිය දියුණු කරනවා. ඒ දියුණු කරාට පස්සේ ආයි ගෙදර ගියාම මේකේ හොඳට ආයුධයේ මොහත් තියාගෙන යන්න පුළුවන් නම් එහෙනම් ගෙදර ගියාට පස්සෙත් Tamanට තේරෙනවා මේ ඊට වඩා අමාරු පසුබිමක් තියෙන්නේ අරන් එක තරම් ගහක් මුල තරම් ශුන්‍යාගාරික තරම් පහසුකම් නැහැ. බලනවා අර තියෙන දත්තානුව ගාන විශ්ව දන්න පුළුවන්ද? නැත්නම් මේ මේ කට්ටිය නිසා මට භාවනා කරන්න බෑ ඔක්කොමලා ටීවීත් වහන්න ඕනේ කතා කරන්නත් නැතුව ඉන්න ඕනේ. සින්දු දාන්නත් බෑ කියලා ඒගොල්ලොත් එක්ක රණ්ඩු අල්ලන්න ගියොත් එතකොට ඉතින් gederin එලවනවා. ඉතින් ආන් ඒක නිසා දැනගන්න ඕනේ ඒගොල්ලෝ භාවනා කරන අය නෙමෙයි. අපිත් කලින් භාවනා කරේ නෑ. දැන් මේ යන්තම් පොඩ්ඩක් ඔලු උස්සන්න හදන්නේ කවුරුවක්වත් උදව් කරන්නේ නෑ. ඉතින් Taman දැනගන්න ඕනේ මේ මේ ඇති කරගත්ත සතිය gedara දක්වා ගෙනියන්න ක්‍රම සහ විදි. ඒක ගුරුවරයාට කියලා දෙන්න බෑ. ඒ Taman දැනගන්න ඕනේ. ඉතින් ඒ වගේ දෙයකට මේ වගේ තැනකදී බලන්න ඕනේ කරන කරන පුංචි වැඩ ටිකක් අල්ලගෙන හොඳට සතිය පිහිටවන්න පුළුවන්ද? දත් ටික මදින වෙලාවේ බලනවා මට දත් මදිනකොට අත් දකින්න අත් විඳින දේත් එක්ක ඉන්න පුළුවන්ද? සිග්නල් එක අතට ගන්නකොට ඒ සිග්නල් එකේ මෘදු ස්වභාවය අතට දැනෙන හැටි. මෝඩිය අරිනකොට ඒ රළු බව අතට තේරෙන හැටි. ඊට පස්සේ සිග්නල් එක සහිත ඒ දත්බුරුසුව කටට ඇතුල් කරාට පස්සේ සිග්නල් වල සැර දැනෙන හැටි. ඒක මැද මැදගෙන යනකොට කොච්චර වෙලාවක් දිගට සැර පවතිනවද? එහෙම නැත්නම් ඒකේ අඩුවීමක් වෙනවද? ඒ විදිහට බලනො මදිනකොට ඇහෙන සද්දේ. විදුරු මස් වලට දත්බුරුසුවේ කේන්දී වදිනකොට ඒ ස්පර්ශයෙන් දැනෙන පුංචි පුංචි වේදනා දැනගනිමින් බලනෝ දත් මැදලා ඉවරනකම මට සතිය පිහිටවන්න පුළුවන්. ඊට පස්සේ මූණ හොදනකොට කෑම ටිකක් කනකොට කෑම පිඟාන අතට ගත්ත වෙලේ ඉඳලා සතිය පිහිටවන්න පුළුවන්ද? බත් පිටක් පිටක් පාසා සතිය පිහිටවන්න පුළුවන්ද? ඊට පස්සේ වතුර ටිකක් නාද්දී ඇඟට වතුර වැටෙනවා සීතල දැනෙනවා කියලා ඒ අත්දැකීමත් එක්ක යාළු වෙලා ඉන්නවා. ওই විදිහට අර අරණ්‍ය ගත වුණාට පස්සේ රුක්ක මූල ගත වුණාට පස්සේ ශුන්‍යාගාර ගත වුණාට පස්සේ gedara තරම් වැඩ නැහැ. කෑම ටිකත් නිකන් හම්බෙන්නේ. උයන්න දෙයක් නැහැ. එතකොට අර ඔක්කොම පහසුකම් ටික සලසලා දෙන්නේ මේ මේ විවේකේ භුක්ති විඳලා සතිය පුළුවන් තරම් නඩත්තු කරන්න. එතකොට ඒක සක්මනත් උපයෝගී කරගන්නවා. ඉඳගෙනත් සතිය පිහිටවනවා. එදිනෙදා වශයෙන් කරන්න තියෙන පුංචි පුංචි වැඩ ටිකත් පුළුවන් තරම් සතිය පිහිටවලා කරනවා. එතකොට අර වඩාගත්තු සතියක් තියෙනවා. නැත්තම් පුරුදු කරගත්ත සතියක් තියෙනවා. ගෙදර යනකොට ගෙනියන්න. ඊට පස්සේ ගෙදර ගියාමත් බලනවා. දත් ටික වදිනකොට දත් බුරුසු අතට ගන්නකොටම සතිය පිහිටෝපයක මතක් වෙනවා. බාත් รู ම් එකට ගිහලා දොර වහනකොටම මතක් වෙනවා සතියෙන් නාන්න ඕනේ. ඉතින් 100ට 100ක් ඒකෙම හිත හිටිනව නෙමෙයි හිත එහෙම යනවා ඉඳගෙන සතිය පිහිටවන කොටත් එහෙමනේ ඉඳගෙන සතිය පිහිටවන කොටත් හුස්ම බලන්න තමයි වාඩි වෙන්නේ ඒ වුණාට අපිට හුස්ම බල බල ඉන්න බෑ දිගටම හුස්ම බලන්න ඕනේ කියලා ඉඳගෙන වාඩි වුණාට හිත අතීතයට දුවනවා අනාගතයට දුවනවා අරයා ළඟට යනවා මෙයා ළඟට යනවා අතනට යනවා මෙතනට යනවා කියලා පුළුවන් තරමක් බාහිරයට දුවනවා ඉතින් වෙන වැඩක් සතියෙන් කරනකොටත් ඒ වගේම තමයි ඒකෙම හිත හිටින්නේ නැහැ ආයි කරන්න තියෙන වැඩ මතක් වෙනවා බාහිරයට හිත යනවා ඒ දැනගත්තට පස්සේ ආයි ගෙනල්ලා අර කරන වැඩේට හේතු කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට බලන්න ඕනේ මේ ඇති කරගත්ත සතිය ගෙදර ගෙනිච්චට පස්සේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔය බලංගොඩ වැඩසටහනක් කරද්දී ඒක උපාසකම්මා කෙනෙක් කියනවා එයා ගෙදර සක්මන් මලුවක් හදාගෙන. ගෙදර එයා සක්මන් මලුවක් හදාගෙන ගල් ටිකක් තියලා කොටු කරලා <clears throat> වැලි ටිකක් දාගෙන සක්මන් මලුවක් ගෙදර හදාගෙන. ඉතින් මේ එයා කියනවා ස්වාමීන් වහන්සේ හොඳට සක්මන් කරලා ගේ ඇතුළට එනකොට සතිය තියනවලු. ඊට පස්සේ ඇතුළට ඇවිල්ලා දර ටිකක් කඩලා ලිපපත්තු කරලා තේ ටිකක් හදනකොට ඒකත් සතියෙන් කරන්න පුළුවන්ලු සතිය කැඩෙන්නේ නැහැලු. තේනවා මේ ලිපපත්තු කරද්දි රස්නේ දැනෙනවා. ඒ වශයෙන් ඒ කරන කරන වැඩක් සතියෙන් කරනවා. ඊට තේ ටිකක් හදාගෙන තේක බොනකොටත් සතිය පිහිටවනවා. අර සක්මනේ ඇති කරගත්ත සතිය ගේ ඇතුළටත් ගේන්න පුළුවන්. ඊළඟ වැඩේටත් ගෙනියන්න පුළුවන්. අර ඇති කරගත්ත සතිය පොඩ පොඩ අතුපතර විහිදී වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් භාවනා කරන අය කවදාකවත් හිතන්නේ ඉඳ ගන්නම දඟලනවා. නැත්තම් සක්මනක්ම ඕනේ. සක්මන කියලා දුන්නේ නැත්තම් ඒකත් නැහැ. ඉඳගෙනම කොට්ටේ රත් කරන්නම try එක. ඒකෙන්ද ඉඳගෙන කොට්ටේ රත් කරනවා නැගිට්ටට පස්සේ සතිය නැහැ. භාවනාවත් ඉවරයි. එතනින් ඉවරයි. ඉතින් ඒකෙන්ද දැනගන්න ඕනේ එකම ආනිසංශ. අපි හිරමණයක් උඩ ඉඳගෙන පොල් ගන්නකොට ඒකට හිතගත්තත් පරියන්කක වාඩි වෙලා හුස්මට හිතගත්තත් දෙකම එකයි. එක මානිශංශ හිත ඇතුලේ බාහිරේ නෙමෙයි. ඉබ්බ ඔළුවයි අඬු හතර ඇතුළට ගත්තා වගේ හිත ඇතුළට ගන්න. එතකොට තේරෙනවා මේ හිත ඇතුළට අරගෙන වාසය කරන එක පරියංගයට සක්මනට විතරක් සීමා වෙච්ච එකක් නෙමෙයි ඕන වෙලාවක ඕන තැනක උපයන්න පුළුවන්. ඉතින් ඔය කොළඹ හත විපස්සනාව එහෙම වැඩසටහන් කරද්දී ඒගොල්ලෝ දිගට දිගට වැඩසටහන් වලට නැවත නැවත එන හින්දා ඒගොල්ලෝ කියනවා ස්වාමීන් වහන්සේ බස් එකේ එනකොට ඉඳගෙන ඉඳගෙනත් මම දැන් මෙතන කියලා ඇඟට හිත දාගත්තාම කයේ හිත පවතිනවලු. බස් එකේ යනවා. බස් එක ගැස්සෙනවා තේරෙනවා. ඒ කයේ හිත තියෙන්නේ බාහිරේ නෙමෙයිලු. ඉතින් ওই බලංගොඩ තේ පැට්ටි වල වැඩසටහන් කරාම තේ දලු කඩන නැත්නම් තේ දලු අඹරන මැෂින් වල වැඩ කරන ගමේ ගොඩේ අම්මලා කියනවා වෙනදා පාන්දර ගෙදර ඉඳලා කිලෝමීටරයක් පයින් එන්න ඕනලු ගමනත් මහන්සියලු. සමහර විට කරවලා එනකොට පහට විතර පිටත් වුණොත් බයක් දැනෙනවලු. දැන් මේ ඇවිදින එකට හිත දාගත්තට පස්සේ ගේට්ටුව ළඟට ආපමුලු පැට්‍රිය කියලා දන්නේ. බය මතකත් නැහැලු, මහන්සිත් නැහැලු. ඒ ආවට පස්සේ කරන පැට්‍රියේ තේ දළු අඹරනකොට ඒ අඹරන එකත් එක්ක හිතලු. දැන් මොනම වැඩේ කරත් මහන්සි නැහැලු. කේන්තියන්නෙත් නැහැලු. කේන්තියක් ආවත් හොඳට දන්නවලු. දැන් බලන් ඉන්න පුළුවන්ලු. වෙනදට වඩා බලන් ඉඳීමේ හැකියාව වැඩි. වෙනදාට දඩස් ගාලා ප්‍රතිචාර ප්‍රතික්‍රියා කරනවා. දැන් හොඳට නැවතිල්ලේ වැඩ ටික කරගෙන යන්න පුළුවන් කියලා කියනවා. එතකොට තේරෙනවා මේ දවස් පහක් භාවනා කරලා නෙමෙයි. පැය දෙකේ වැඩසටහනට ඉඳලා. ඉතින් අපි පැය දෙකෙනුත් වැඩි අල්ලත හැකි ඕනනම් දවස් පහක් ගියත් කිසිම දෙයක් නැතුව අපරාධي අප්පා කියලා මල්ලා අරන් ගෙදර යන්නත් පුළුවන්. ඉතින් ඒක එක එක්කෙනාගේ දක්ෂකම තමයි. දක්ෂ නැත්තම් කොටලපෙව්වත් හරියන්නේ නැහැ. දක්ෂ මනුස්සයට පැය දෙක ඇති පැය දෙකෙන් අහුලගෙන වැඩේ කරගෙන යනවා. ඉතින් ආන් ඒක නිසා ඒක ගුරුවරයාගේ දක්ෂකමක් නෙමෙයි වෙත පැමිණෙන කෙනාගේ දක්ෂකමක් තියෙන්න ඕන. ඉතින් ඒක නිසා මේ දවස් පහක වැඩසටහනක සෑහෙන ගැම්මක් ගන්න පුළුවන්. ඉතින් ඒ ගැම්ම ගන්න වීරිය තියෙන්නත් ඕනේ. කුසීත කමට කම්මැලි කමට බුදිය බුදිය වැඩේ කරන්න අමාරුයි. ඉතින් කොහොම හරි ගැම්ම අරගෙන ඉන්න අමාරුයි තමයි දැන් ඉතින් මේ අවසාන කාලේ ගත වෙන්නේ. ඒ වුණාට ওই බනහනකොට විතරයි. ඔය නිදිමත එහෙම එන්නේ ඇඟේ අමාරු වෙන්නේ බනහනකොටයි භාවනා කරනකොට විතරමයි. මම ඔය හොඳට බලලා තියෙනවා. එහේ දවසේ <clears throat> උදේ ඇවිල්ලා හවස යන කට්ටියනේ ඉන්නේ. ඔය භාවනා කරද්දී නිකන් මූණත් අට කරගෙන හතරස් කරගෙන මේ නිකන් කන්න දුන්නත් සන්තෝෂ නැහැ. තේ දුන්නත් වැඩක් නැහැ. නිකන් හොටේ දික් කරගෙන වගේ ඉන්නේ. පහට සිල්පවාරණය කරගත්තට පස්සේ අම්මා ජෙට් වගේ ඇදලා යන්නේ. ගන්නව මල්ල කරට ආර කොන්දේ අමාරුත් නැහැ, බඩේ අමාරුත් නැහැ, ඔළුව රිදෙන්නෙත් නැහැ. මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ගේට්ටුව ළඟ හිටියනම් බලත හැකි ජෙට් එක වගේ ඇදලා යන්නේ. මේ හිටියාම මේ පරියන්ක ඉන්නකොට බනහනකොට හිතෙනවා දැන් හුස්මේ ඇයිද දන්නේ නැහැ. එයා ඉන්න විදියට හිතෙන්නේ ඒ වගේ. නෑ ඒ භාවනා කරලා ඉවරුනාට පස්සේ මොනම දෙයක්වත් නෑ ඔය අමාරු. ඒ භාවනාදී විතරමයි ඕක එන්නේ. එතකොට තේරෙනවා මේ වයසේ ප්‍රශ්නිකුත් නෙමෙයි කියලා. තව මේ වගේ කතාවක් තියෙනවා අර මේ මම මැල්සීපුර ආරණ්‍යක ඉන්න කාලේ අපි මේ ගමනක් යනවා. ගමනක් යනකොට අපි වෑන් එකේ මායි තව ස්වාමීන් වහන්සේ නමක ඉස්සරහා තන ඉතුරු ස්වාමීන් වහන්සේලා පිටිපස්සේ. ඉස්සරහා යනවා රෝස බස් එකක්. ඒකේ ග්ලාස් ක්ලියර් හොඳට පේනවා. මේ හැට පැනපු උපාසකම්මලා ටිකක් වන්දනාවක් වෙන්නේ නැති හිටගෙන අප්පුඩි ගහනවා. අර හයියෙන් යන බස් එකේ බ්‍රේක් පාරක් ගැහුවනම් මැරිලා වැටෙන්නේ. ඒ තරම් මේ අමාරු කට්ටියක්. වයස ඒ තරම්. එතකොට අර අනිස් ස්වාමීන් වහන්සේ මට කියනවා මේ උන්දලට බණ ටිකක් කිව්වනම් බුදිලු. දැන් හයියෙන් යන බස් එකේ හිටගෙන අප්පුඩි ගහනවා. ඊට පස්සේ මං කෝ උපාසකයෝ ටික ළඟ සින්දු කියනවා ඇති කියලා. නිකම්ම අප්පුඩි ගහලා වැඩකුත් නැහැ නේ කවුරු හරි සින්දු කියන්නත් එපේ. <laughs> ඉතින් මම මතක් කරා අවසාන සින්දුව කියලා හිතාගෙන කියනවද දන්නේ නැහැ. මොකද යන්න ඔන්න මෙන්න. එතකොට තේරෙනවා මේක මේ වයසේ ප්‍රශ්නෙකුත් නෙමෙයි. සුපර්ස්ටාර් දාලා ගත්තනම් එහෙම ওই වයසක කට්ටිය දැන් සින්දු කියනවා සුපර්ස්ටාර් වල නටනවා. ඉව්වල ගානක්වත් නැහැ පරම රමණී කියාගෙන. ආයේ පරණ නම්බරයක් ගහගෙන යනවා. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් කොහොම හරි තියෙන මේ භාවනා කරන්න ගියාම බණ අහනකොට එන ඇඟේ අමාරුව, කොන්දේ අමාරුව, බඩේ අමාරුව අර අනිත් පැත්තේ නැහැ. ඉතින් ඒක නිසා දැනගන්න ඕනේ මේ අපිට වැඩි කාලයක් නැහැ. ඉතින් ඒ කාලේ නැති බව මේකේ තුන්වෙනි කාරණාවෙන් කියලා දෙනවා. හතරවෙනි කාරණාවෙන්. හතරවෙනි කාරණාව තමයි අපිට අද බණ වශයෙන් කියන්න තියෙන්නේ. එතකොට ඒකේ සඳහන් කරනවා මා මේ මදනීයේ සුදම්මේ සුචිත්තං මජ්ජීති අත්තරූපේන අපමාදෝ සතිචේතසෝ ආරක්ඛෝ කරණීයෝ. <clears throat> මහණෙනි මේ හිත මත් කරවන අරමුණුත් ලෝකේ කොතෙකුත් තියෙනවා. ඒ හිත මත් කරවන අරමුණු කෙරෙහි මගේ හිත මත් නොවේවා කියලා අප්‍රමාදීව සතියෙන් යුක්තව හිතේ ආරක්ෂාව සලස ගන්න කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මත්වීම් තුනක් නිසා සත්වය නැවත නැවත සංසාරේ ඉපදී ඉපදී මෙරි මෙරි යනවලු. මත්වීම් තුනකට මත්වීම නිසා. දක්වන්නේ එකක් තමයි යෞවන මදය. තරුණ කාලේ ඒ යෞවන මදයට මත් වෙනවා තරුණ කමට මත් වෙනවා ඒකින්ද තරුණ කාලේ කවුරුවක්වත් භාවනා කරන්නේ නැහැ. දැන් මෙතනම තේරෙනවා යන්න ඔන්න මෙන්න තියලා ඉන්නේ. ඉතින් අර තරුණ කාලේ කොහොමඩක්වත් හිතෙන්නේ නැහැ භාවනා කරන්න ඕනි කියලා. මොකද මේ යෞවන මදය මේ පුළුවන් තරමක් ඒ රූපලාවන්‍ය ගැන කල්පනා කරමින් ශක්තිය පෙන්වමින් අනිත් අයට ඒ ගත කරන යෞවන කාලේ. ඉතින් ඒ කාලෙක කෙනෙක් භාවනා කරන්න ඉන්නේ නැහැ. මොකද මේ යෞවන මදේට මත් වෙලා ඉන්නේ. ඉතින් එහෙම යෞවන කාලෙක කවුරු හරි භාවනා කරන්න එනවනම් මට මතකයි අපි ඒ 2015 හිටපු වැඩසටහනක මෙතන ස්වාමින් වහන්සේ 2016 වැඩසටහනක ස්වාමින් වහන්සේ කිව්වා මේ ඒකට හිටිය ගොඩක් තරුණ අය මෑණියන් වහන්සේලායි ගිහි කීප දෙනෙක් හිටියා ඒගොල්ලොත් තරුණ ළමයි ස්වාමින් වහන්සේලා අපි තුන් දෙනෙක් විතර තරුණයි එක්කෙනෙක් වයසයි ගොඩාක් අය තරුණයි හිටියේ එතකොට ලොකු සාන්නාංශ කිව්වා මේ තරුණ කෙනෙක් ඇවිල්ලා භාවනා කරන දැක්කහම පත්කඩේ දාලා වඳින්න හිතෙනවා කියලා ස්වාමින් වහන්සේ මහතෙරුන් වහන්සේ නමක් ඒ වුණාට අර තරුණ කාලේ කෙනෙක් මේ භාවනා කරනවා දැක්කහම කලු කෙස් තියෙද්දි තරුණ භද්‍ර යවුවනේ කෙනෙක් භාවනා කරනවා නම් වඳින්න වටිනවලු. මොකද අර යවුවන මදේට මත් වෙන්න ඕන වෙලාවේ මේ මත් වීම තියෙද්දි ඒ ඔක්කොම තියෙද්දි භාවනා කරන්න ඕනේ කියලා සතිය පිටවන්න ඕනේ කියලා මේ ඇවිල්ලා භාවනා මධ්‍යස්ථානෙක ඉන්නවා. ඉතින් ඒක අර වයසට ගිහිල්ලා භාවනා කරනවා වගේ නෙමෙයි. ඉතින් වයසක හිට එහෙම අනම්මනම් කියන්න හොඳ නැහැ. නේ වයසට ගියත් ඔක්කොම ලැබිලා නැහනේ. ඒ අතින් බලද්දී වයසට ගිහිල්ලා වුණත් මේ කාමයන්ගෙන් අයින් වෙනවා කියන එක ලේසි නෑ. ඒකට උපමාවක් දක්වන්නේ බුදුරණන්සේ වයසට ගිය දෙන්න දෙමහල දෙන්නෙක් ඉන්නවලු. හොඳටම වයසයි. කොණ්ඩේ ඉඳලා කොණ්ඩේ ඉදිලා දත් වැටිලා හැම රැලි ගහිලා කොන්ද කුදු වෙච්ච වයසට ගිය දෙන්න දෙමහලු මේ දෙන්න ජීවත් වෙන්නේ පැල්පතක. ඒ පැල්පතේ එක පැත්තයක බිත්තියක් කඩාගෙන වැටිලා දොරෙන් ඇතුල් වෙන කපුට අර කඩා වැටිච්ච බිත්තිය පැත්තෙන් ඉගිලිලා යනවලු. ඊට පස්සේ මේ දෙන්නට ආදායම් මාර්ගයක් නැහැ. මුං ඇට පතක් තියනවලු ලබු කට්ටක. ඒක තඹගෙන රැයට කෑවට පස්සේ උදේට එක්ක හිඟමන් යදින්න ඕනේ නැත්නම් කුලියක් කරගෙන කන්න ඕනේ. මිට කැඩිච්ච දෑකැත්තකුත් ගෙදර තියෙනවා. ඉතින් මේ දෙන්නගේ ආර්ථික තත්ත්වය මෙහෙමයි දෙන්නම වයසට ගිය දෙන්න දෙමහල්ලෝ. අර වයසට ගිය මහල්ලට අර මැහැල්ල අතහැර ගන්න බෑල්ලු. කපුට මේ පැත්තෙන් ඇතුල් වෙලා එහා පැත්තෙන් ඉගිලෙන මැටි ගේ අතෑර ගන්න බැහැලු. මුං යටපතක් තියෙන ලබු කට්ට අතෑර ගන්නත් බැහැලු. මිට කැඩිච්ච දායකත්ත අතෑර ගන්නත් බැහැලු. අර මැහැල්ලටත් එහෙමයිලු. මහල් අතෑර ගන්නත් බෑ, ගේ අතෑර ගන්නත් බෑ, ලබු කට්ට අතෑර ගන්නත් බෑ. මිට කැඩිච්ච දායකත්ත අතෑර ගන්නත් බෑ. එහි එහෙමනම් බඹසර හැසිරෙන කුමරු කුමරියන්ගේ අතහැරීම කවර කතාවක්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ඒ කියන්නේ තරුණ භද්‍රයවුනේ යම් මේ කාමයන්ගෙන් නික්මෙනවා කියන එක වෙන්න පුළුවන්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ඉතින් ඒක නිසා මේ වයසට ගියත් අතහැර ගන්න බෑ. දරුවෝ අල්ලගෙන, ගෙවල් අල්ලගෙන, ඉඩම අල්ලගෙන, රත්තරන් ටික බදාගෙන බොහොම අමාරුවෙන් ඉන්නේ. ඉතින් මේ ඔක්කොම තියෙදි තමයි මේ පිරිසක් ඒ ටික ඔක්කොම දාලා ඔය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙහි ඉඳලා කල්පනා කරන එක වෙන එකක්. ඒසල් කියන කපලද දන්නේ දරුවෝ නාලද දන්නේ කාලද දන්නේ රත්තරන් ටික තියනවද දන්නේ කියලා මෙතන කල්පනා කරනවා. ඒක වෙනම කතාවක්. ඒ වුණාට කොහොම හරි දාලා ආවනේ. ඔන්න ඔය කපා ගන්නව නම් කපාගත්ත දෙන් කියලා. එතකොට ඒක තමයි ජයග්‍රහය. එතකොට අර මේකේ මේ යවවන මදේ. ඉතින් එතකොට වයසකයි හිතා ගන්න තියෙන්නේ අපි යවවන මදේටමත් උනා. ඒකින්ද පොඩ්ඩක් කාලේ පැනලා ආවා කොහොම හරි ආවනේ කියලා සන්තෝෂ වෙන්නයි තියෙන්නේ. එතකොට මේකේ බුදුරන් වහන්සේ පෙන්නනවා මේ යවවන මදේ කියන එක මත් වෙන තැනක්. තරුණ කමෙන් මත් වුණාට පස්සේ ඒකත් සංසාරේ දිගින් දිගට යන්න හේතුවක්. මේ මත් වීමක්. ඉතින් මේ මත් වෙන අරමුණු කෙරෙහි මත් නොවෙන්න කියලා බුදුරණන් ආසේ අප්‍රමාදය ප්‍රමාද නොවි සිහියෙන් යුක්තව ආරක්ෂා වෙන්න මේ වගේ මත් වෙන්න පුළුවන්. මත් වීමකටපත් වෙන්න පුළුවන් කියන එක. ඊට පස්සේ දෙවිනියට දක්වනවා ආරෝග්‍යමදය. මට ලෙඩ වෙන්නේ මම ලෙඩ නැති කෙනෙක් කියලා නිරෝගීකමට මත් වෙනවලු. බුදුරණන් දේශනා කරනවා. ඉතින් මේ මට මේ අහවල් අහවල් ලෙඩ නෑනේ මම තාම සෞඛ්‍ය සම්පන්නයිනේ මට වැඩ කරගෙන යන්න පුළුවන් කියලා කවුරුවක්වත් හිතන්නේ නෑ ලෙඩ වෙයි කියලා. ඉතින් ඒක නිසා ලෙඩකට වැටෙනකම ගණන් ගන්නෑ. කැන්සර් එකක් එනකම්, වකුගඩු ආබාධයක් එනකම් මොනවා හරි තදබල අසනීපයක් එනකම් ගණන් ගන්නෙම නෑ. ඉතින් එතකන් ඔහි ගානක්වත් නැතුව රත්තරන් අතක ගා, මොනුපුරු මිනිපිරි අතක ගා, ගෙවල් අතක ගා ඊඩම් වටේ කැරකි කැරකි ඉන්නවා. දන්නේ මේ තව ටික දවසකින් ලෙඩ වෙනවා. මේ යන්න යන්න හොඳ පැත්තක් නෙමෙයි වෙන්නේ. මට තව ටික දවසක් යද්දි බණ අහගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. කන් දෙක ඇහෙයිද දන්නේ නැහැ. ඒකම ගාණක් නැහැ. තව ටික දවසකින් මට සක්මනක් කරගන්න තරම් හයි හත්තිය තියෙයිද දන්නේ නැහැ. ඒකින්ද මේ ලැබිච්ච අවස්ථාවේ මම හොඳට සක්මන් කරන්න ඕනේ. මේ තව ටික දවසකින් මෙහෙම ඉඳගෙන ඉන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඉතින් ආන් එහෙම කල්පනා කරලා මේ ලෙඩ වලටපත් වෙන්න පුළුවන්. එහෙම යන්න පටන් ගත්තට පස්සේ ටට්ටක් ගාලා යනවා. මොකක් හරි ලෙඩක් ආවට පස්සේ ඒකත් එක්ක සමගාමීව තව ලෙඩ ගොඩක් එකතු වෙලා ශීඝ්‍රයෙන් අනිත් පැත්තට යනවා. ඉතින් අපි ලෙඩ නැති හින්දා හිතනවා නෑ මම නිරෝගී මට මෙහෙම සෞඛ්‍ය සම්පන්නයි කියලා අපි ආරෝග්‍ය නිරෝගීකමටපත් වෙලා ඉන්නවා. <clears throat> ඉතින් ආන් ඒක නිසා ඒකත් මත්වීමක්. ඒකින්ද බුදුරජාණන් දේශනා කරනවා මේ ආරෝග්‍ය මදය කියලා එකක් තියෙනවා. ලෙඩ නෑ කියලා හිතාගෙන මත් වෙලා ඉන්නවා. ඊට පස්සේ අවසානයේට දක්වන ඒක සියුම් මාන්නයක්, සියුම් මත්වීමක් ජීවිත මදය. මම මැරෙන්නේ නෑ කියලා හිතාගෙන ඉන්නවා. කාටවත් හිතෙන්නේ මේ වයසක කට්ටියට නම් හිතෙන්නෙම නෑ. අනේ මන් දන්නේ බයකුත් නෑ ගානක්කුත් නෑ ඔහේ ඉන්නවා. දැන් අපිට නම් පුදුම හිතෙන. දැන් අපි නම් බයට මහාන උනානේ. බයට මහාන උනා. ගෙදර හිටියොත් හරියන්නේ නෑ. අනිවාර්යෙන් අපාය යන්න වෙනවා. ඒකින්ද අපි බයට මහාන උනා. මේ වයසක කට්ටිය බය නැතු ඉන්න හැටි දැක්කම පුදුම හිතෙනවා. මේ යන්න ඔන්න මෙන්න. අනේ ගානක්වත් නෑ කතා කර කර ඉන්නවා. ඒක නම් හිතාගන්න බැරි කෑල්ලක්. ඊ මත් වීම තමයි මේ ජීවිත මදේ. මම මේ මැරෙයි කියන එක අමතක කියලා තියෙන්නේ. ඉතින් මෙහි කොහොමද දන්නේ මම නම් ඒ කඩුවෙලයි විපස්සනායි වැඩසටහන් කරද්දී හැමදාම මතක් කරනවා. යන්න ළඟායි. ඒකින්ද භාවනා කරගන්න කතා කර කර ඉන්න එපා කියලා හැමදාම මම මතක් කරනවා මං විපස්සනායි දවස් 5ක් තියෙදි දවස් 5ෙම මතක් කරනවා. යන්න ළඟායි කියලා. ඊට පස්සේ කඩු වෙලත් මතක් කරනවා යන්න ළඟායි කියලා. මං ඒක කළා කියනවා පුළුවන් නම් හැම තැනම ගෙදර ගිහිල්ලා අර බාලගිරි දෝෂේ අද නෙමෙයි හෙට වගේ টয়ලට් එකේ දොරෙත් ගහනවා යන්න ළඟායි. කාමරේ දොරෙත් ගහනවා යන්න ළඟායි. එතකොට මතක් වෙනකොට ඕක තමයි මරණ සතිය. නැත්තම් අපිට ගාණක් නෙමෙයි දැන් යයිද කියලා දන්නේ නැහැ. අපි හිතන් ඉන්නේ සෑහෙන සැලසුම් තියෙනවා වයසක කට්ටියටත්. මම දැන් ආහාරය ගිහිල්ලා මෙහෙ යනවා මෙහෙ ගිහිල්ලා ඊළඟ රිට්‍රීට් එකටත් එනවා කියලා දැන් එන කල්පනාව. ඉතින් ඒක නිසා ජීවිත මදයට මත් වෙනව වෙනුවට අප්‍රමාදයේ පිණිස බුදුරණාහි මරණ සතිය. නැත්තම් මම මැරෙනවා. ජීවිතං අනියතං මරණං නියතං කියලා අර ලොකු සාන්නාසේ කියන වගේ චොකලට් කකා ඉන්න එක නෙමෙයි. ඒකේ සාමාන්‍ය කරන මරණ සතියනේ. ලොකු සානාද කියන්නේ ජීවිතං අනියතං මරණං නියතං ජීවිතං අනියතං මරණං නියතං කිය කිය චොකලට් කකා ඉන්නවලු. ඒක නෙමෙයි. මේ යයිද දන්නේ අද යයිද දන්නේ හෙට යයිද දන්නේ කියලා ඒක ගැම්මට අරගෙන සතිය වඩනවා. තව ටික දවසක් වෙන්න පුළුවන්. ගියොත් ඉවරයි. දැන් මේ මෙච්චර පහසුකම් ටික දීලා කන්නක් දීලා බොන්නක් දීලා ෆෑනුත් දාලා පුටුත් දීලා මෙට්‍රසුත් දීලා මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන තැනට හිත ගන්නකොට තේරෙනවා මේක කොහොම රවුම් ගහිල්ලක් ගහනවද කියලා. මරණාසන්න මොහොතේ හිතන්න මොකද වෙන්නේ? දැන් මේ හුස්මක් දෙකක් බලනකොට හිත බස් ගාලා පයින්නවා. දරුව මතක් වෙනවා, මොනුපුරු මිරිපිරිය මතක් වෙනවා, ගෙදර යනවා, ඉඩම මතක් වෙනවා, රත්තරන් මතක් වෙනවා කියලා එක එක දෙයට දුවනවා. මරණාසන්න මොහොතේ මොකද වෙන්නේ? නොවැඩන ලද හිත කොහොමද කියන්නේ උදව් කරයි කියලා. මේ දාන කට්ටියනේ අවුරුද්දකට සැරයක් දානි දීලා ජාමේ බේරෙයිද? තව 364ක් දවස් 365න් 364ක් කාමේනේ. එතකොට භාවිත බහුලීගත වෙලා තියෙන්නේ කාමේ. දහන කියන්නේ ඒක දවසක වෙච්ච සිද්ධියක්. ඉතින් ඒකේ සතියක් නැහැනේ කොහොමත්. ඉතින් ආන් ඒක නිසා වැඩිපුර බහුල බහුලේ භාවිත කරපු දේ තමයි එන්නේ. දරුවෝ ගැන කල්පනා කර කර ඉන්නකොට මැරෙනකොට දරුවෙක් එනවා බක් ගාලා ඉස්සරහට. එතකොට හිතාගන්න හයිවේ එක යනවට වඩා ඉක්මනට යත හැකි අපා. එච්චරයි කියන්නේ. හයිවේ එකේ ගිහිල්ලා නැද්ද? ඒක යනවට වඩා ඉක්මනට යන්න පුළුවන්. මේ S2 පියාගන්නකොට එහෙන් ගිහිල්ලා නැගිටිනවා. ඉතින් ආන් ඒක නිසා යනකම් අපිට ගාණක්වත් නැහැ. ඒකින්ද දැන් හිතා ගන්න දැන් මේ ඉඳගෙන භාවනා කරන්න යද්දි මේ හිත නහන අරමුණු වල දුවනවා නම් මරණ චිත්තක්ෂණේ මොකද වෙන්නේ? හිත කොහේ දුවයිද මොකේ ඉල්ලේද? අනිවාර්යෙන් කාම අරමුණක. ඉතින් ආදිත්ත පරියාය සූත්‍රය යන තැන් දෙකත් එක්ක කියනවා අපායයි තිරිසන් ලෝකේ. ඉතින් ඒක නිසා මේ ජීවිත මදේට මත් වෙලා මම මැරෙන එකක් නැහැ. තව කාලයක් ඉන්නවා වගේ හිතාගෙන සැලසුම් ගහගෙන මේ ජීවත් වෙනවා. ඉතින් ඒ මරණය ගැන කල්පනා කරන එක බුදුරණා දේශනා කරන අප්‍රමාදයට හේතුවක්. ඒකින්ද මේ මරණය ගැන කල්පනා කරන එක මේ අමෘතය කියන නිවනටම එකගෙන යනවලු. කෙනෙක් නිවනටම එකයි යන්නේ මේ මරණය ගැන කල්පනා කිරීම උදව් වෙනවලු. මරණය ගැන කල්පනා වුණොත් භාවනා කරන කෙනෙකුට අපි අනාගතය ගැන සැලසුම් හදා දෙන්න එකක් නැහැ. මම හෙට ගිහිල්ලා මොකද කරන්නේ ආයි ගෙදර ගිහිල්ලා මොනවාද කරන්න ඕනේ කියන එකක් කල්පනා කරන එකක් නැහැ කියනවා. මේ මරණ සතිය ගැන මරණ සතිය මෙනෙහි කරන කෙනෙකුට. ඉතින් ඒක නිසා මේක අවස්ථාවක බුදුරන් වහන්සේ ඥාතික කියන ගමේ ඉන්නකොට භික්ෂු සංඝයාගෙන් අහනවා නුඹලා මරණ සතිය වඩනවද කියලා. නැත්තම් මරණය ගැන කල්පනා කරලා කොතෙක් දුරට අප්‍රමාදී වෙනවද කියලා භික්ෂු සංඝයා ඔහොම ගොඩක් ඉන්නකොට බුදුරන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. අහනකොට එක එක ස්වාමින් වහන්සේලා අත උස්සලා පිළිතුරු දෙනවා. භාග්‍යතුන් වහන්සේ මම මරණය ගැන කල්පනා කරලා එක දවසක් ඇතුළත මාව මැරෙන්න පුළුවන්. ඒක නිසා මම බුදුරණන් වහන්සේගේ අවවාදේ පිළිපදින්න ඕනේ අප්‍රමාදී වෙන්න ඕනේ කියලා කල්පනා කරලා සතිය වඩනවලු. නැත්නම් අප්‍රමාදයේ තුල ජීවත් වෙනවලු. එක දවසක් ඇතුළත මාව මැරෙන්න පුළුවන් කියලා එක්කෙනෙක් කියනවා. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ නමක් අත උස්සලා කියනවා මමත් මරණ සතියේ මරණය ගැන කල්පනා කරනවා. කොහොමද කියලා බුදුරණන් වහන්සේ අහනවා. බුදුරණන් වහන්සේට කියනවා මේ ස්වාමීන් වහන්සේ මම දවසින් භාගයක් ඇතුළත මැරෙන්න පුළුවන්. ඒක නිසා මම එහෙම හිතලා අප්‍රමාදී වෙනවා. සතිය වඩනවා නැත්නම් භාවනා කරනවා. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා දහවල් කාලයක් විතරක් වරුවක් ඒ දවසෙන් භාගයක් වෙන් කරාට පස්සේ ඒකෙන් භාගයක් ඇතුළත මට මැරෙන්න මැරෙයිද දන්නේ ඒහිම ගැන කල්පනා කරලා මම සතිය වඩනවලු. තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා මම පින්ඩපාතයක් පින්ඩපාති ගිහිල්ලා දානි හම්බෙනවනේ. ඒ දානයක් වළඳලා ඉවරනකම් මට ජීවත් වෙන්න පුළුවන් වෙයිද දන්නේ කියලා අප්‍රමාදී වෙනවලු. දැන් මේ එක එක ස්වාමීන් වහන්සේලා අත උස් උස් උත්තර දෙනවා. ඊට පස්සේ එක ස්වාමීන් වහන්සේ නමක් කියනවා පින්ඩපාතෙන් භාගයක් වළඳනකම් මට ඉන්න පුළුවන් වෙයිද දන්නේ කියලා අප්‍රමාදී වෙනවලු. තව ස්වාමීන් වහන්සේ නමක් කියනවා බත් කටවල් හතරක් පහක් වළඳනකම් මට ඉන්න පුළුවන් වෙයිද දන්නේ කියලා අප්‍රමාදී වෙනවලු. තව ස්වාමීන් වහන්සේ නමක් අත උස්සලා කියනවා මම භාග්‍යතුන් වහන්සේ එක බත් පිටක් වළඳලා ඉවරනකම් මට ජීවත් වෙන්න ලැබෙයිද දන්නේ කියලා සතිය පිහිටවනවා අප්‍රමාදී වෙනවලු. අන්තිම ස්වාමීන් වහන්සේ කියනවලු ආශ්වාසයක් ඉහළට අරගෙන ප්‍රශ්වාසයක් මට හෙලා ගන්න පුළුවන් වෙයිද දන්නේ කියලා මේ ආශ්වාසයක් ඉහළට අරන් ප්‍රශ්වාසයක් හෙලෙනකන්වත් ප්‍රමාද වෙන්න හොඳ නෑ කියලා අප්‍රමාදී වෙනවලු. ඊට පස්සේ දැන් මෙතන 8 දෙනෙක් උත්තර දෙනවා. බුදුරජාණන් වහන්සේ 6 දෙනෙක්ම ප්‍රතික්ෂේප කරනවා. අර දවසක් ඇතුළත සතිය අප්‍රමාදී වෙන කෙනයි කල්පනා කරලා වරුවක් ඇතුළත දහවල් කාලයක් පිණ්ඩපාතයක් වල්දනකම් පිණ්ඩපාතෙන් භාගයක් බත් කටවල් හතරක් පහක් වල්දනකම් සතිය පිටුන ඔක්කොමල පේල්. බුදුරජාණන් වහන්සේ හොඳයි කියන්නේ එක බත් පිටක් වළඳනකම් මට ඉන්න පුළුවන් ඒද දන්නේ කියන කෙනයි එක හුස්මක් බලනකම් මට ජීවත් වෙන්න පුළුවන් ඒද දන්නේ කියලා හිතන කෙනයි. එතකොට හිතා ගන්න අපි ගැන. එතකොට අපේ අප්‍රමාදය කොහොමද? අපේ මරණය ගැන කල්පනා කිරීම කොහොමද දැන් ඊළඟ රිට්‍රීට් එකටත් නම් දීලාද දන්නේ එන්න පුළුවන් වුණොත් හොඳයි එතකොට තේරෙනවා අපි ඒ තරම් අප්‍රමාදී ඉතින් ආන් ඒක නිසා මේ කොච්චර ප්‍රමාදයක් අපි ළඟ තියෙනවද මේක හුස්මක් ඉහළට ගිහිල්ලා පල්ලෙහාට එනකන් ඉන්න පුළුවන් ඒද දන්නේ ඒ කියන්නේ මේ ගත්ත හුස්ම ඊළඟ එක ගන්න ඒද දන්නේ එහෙම එන්ජිම හිටීද දන්නේ ඉතින් ආන් ඒක නිසා ඒ තරම්වත් සැලසුම් තියාගන්න එපා නැත්නම් අනාගතය ගැන බලාපොරොත්තු තියන්න එපා මේ මොහොතේ මම දැන් මෙතන. හැම තිස්සෙම වර්තමාන ජීවත් වෙනකොට අනාගතය ගැන සැලසුන්නේ මොකද කියන්න බෑ. ඒ තරම් විශ්වාස කරන්න බෑ උනාට අපි අපි ළඟ තියෙන සැලසුම් බැලුවොත් එහෙම සෑහෙන කාලයක සැලසුම්. ඉතින් ආන් ඒක නිසා මේ බුදුරණන් වහන්සේ දේශනා කරන මේ ජීවිත මදයට කොච්චර අපි මත් වෙලාද කියන එකයි තේරුම් ගන්න තියෙන්නේ. නැත්තම් මම මැරෙන එකක් මැරෙයි කියන එක අහල පහලකවත් නැහැ. කවුරු හරි මැරුණත් මතක් වෙන්නේ අපි මැරෙයි කියලා. ඥාතියෙක් මැරුණත් හිතෙන්නේ අපි මැරෙයි කියලා. එයා මැරුණාට මම නම් මැරෙන එකක් නැහැ කියලා මැරිච්ච එක්කෙනා ගැන කතා කරලා එනවා. ඒකින්ද අපිට මරණයක් ගැන අහනකොට සංවේගී පහළ වෙන්නේ නැහැ. මමත් මැරෙයිද දන්නේ නැහැ කියලා පහළ වෙන්නේ නැහැ. මල ගෙදරක් දැක්කත් පහළ වෙන්නේ නැහැ. තමන්ගේ ඥාතියෙක් මරුණත් පහළ වෙන්නේ නැහැ. තමන්ට ලෙඩ වෙලා මම මේ මරණාසන්න මොහොතකට ගිහිල්ලාවත් පහළ වෙන්නේ නැහැ මරණ සතිය. මැරීමක් මැරෙයි කියලා හිතන්නේ නැහැ. කොහොම හරි මේක ගැට ගහගෙන දුවන්න තමයි බලන්නේ. ඒකින්ද සංවේගය පහළ වෙනවා නම් අපි දැකලා තියෙන මලගෙවල් ටික ගෙදර මැනිච්ච කට්ටිය ඒ ටිකත් ඇති කියන බුදුරන් වහන්සේ. අපි මේ මලගයක් ගැන අහන පළමු ඇහිමත් කෙනෙක් අහවල් දිහා මැරුණා කියලා අහන පණිවිඩෙත් ඇති කියන සංවේගය පහළ වෙන කෙනෙකුට. ඊට පස්සේ මලගයකට ගියාට පස්සේ දකින්න දර්ශනේ මේ මිනිසයා මැරලානේ මටත් යන්න වෙයිද දන්නේ කියලා එනවනම් හිතක් ඒක තමයි ගැම්ම. නැත්තම් තමන්ගේ කෙනෙක් ගෙදර කෙනෙක් මැරෙනවා. ඊට පස්සේ දැනගන්න ඕනේ ඊළඟට මමද දන්නේ කියලා. එහෙම නැත්තම් මේ තමන් ලෙඩ වෙලා අසරණ භාවයටපත් වෙනකොට මහවත් මේ විදිහට මැරෙන්නද දැන් මේ වගේ කොයි වෙලේ යයිද දන්නේ කියලා බය ඇති කරගෙන අප්‍රමාදී වෙන්න කියලා කියනවා. එතකොට අපි මේ ජීවිත මදයෙන් කොච්චර මත් වෙලාද කියන එක හිතා ගන්නයි තියෙන්නේ. අපිට සෑහෙන සැලසුම් ඒ වෙනුවට නිතරම වර්තමානයේ ඉන්න පුළුවන් නම් මම දැන් මෙතන කියනකොට අපි අනාගතෙන් නැහැ. අතීතෙන් නැහැ. වෙන කෙනෙක් තැනක් වශයෙන් බාහිරේ මොනම බැඳීමක්වත් නැහැ මගෙත් එක්ක මම. ඉතින් මේ මරණය ගැන කල්පනා කරන එක මේ භාවනා කරන්න විශාල උදව්වක්. එතකොට අපි වටපිට බල බල කතා කර කර අරයා මෙයා ගැන හොය හොය අතන මෙතන ගැන කල්පනා කර කර ඉන්න එකක් නෑ. එහෙනම් නිතරම දන්නවා මේ කොහේ හිත ගිහිල්ලා කැරකිලා තියෙද්දි මරුණත් කොහේ යයිද දන්නේ නෑ. එතකොට හිතාගන්න කොච්චර බයක් ඇති වෙන්න ඕනද? අපි මේ දරුව අතකගා ඉන්නකොට ගෙවල් අතකගා ඉද්දි ඉඩම් අතකගා ඉද්දි මේකම එන්න පුළුවන් කියන එක නිකන් හිතන්නකො මරණ වෙලාවක ඔය කැමැති දරුවෝ ටිකයි ඥාති ටිකයි වට කරගත්තා කියලා ඉවරයිනේ කවුරුවක්වත් ආ එන්නේ නැත්තම් හොඳයි ඒ වුණාට එනවටනේ අපි කැමැති කුමල වට කරගත්තාට පස්සේ මොකද වෙන්නේ අනේ අම්මේ යන්න එපා කියද්දි අනිවාර්යෙන් ගිහිල්ලා එනවා ඊට පස්සේ ඉතින් අයින් කරන්න මාතරෙන් කට්ටඩි ගේන්න ඕනේ ඊට පස්සේ ලේසි නෑ සෑහෙන ගණන් යන පොඩි වාසියක් තියෙනවා හයිවේ එක තියෙන හින්දා ගේන්න ලේසි. කට්ටඩි. එච්චරයි වාසියකට තියෙන්නේ. ඊට පස්සේ ගෙනල්ලා ලක්ෂයක් අමාරක් දීලා කුප්පියකට දාලා මූද මැදට දාන්න වෙනවා. අම්මව, තාත්තව, <laughs> ආච්චිව, සීයව. ඉතින් ඒකෙන්ද ගිහින් එනවා මේ අල්ලගෙන ගියොත්. බුදුරණා දේශනා කරන හොඳට ආනාපාන සතිය වඩන්න පුළුවන් නම් භාවිත බහුලීගත කරන්න පුළුවන් මේ රාහුල ස්වාමීන් වහන්සේට කියනවා අවසාන හුස්ම දැන දැන හෙලන්න පුළුවන්. මේ ආස්වාස මේ ප්‍රස්වාස ඉතින් ඒ තරම් අපි කයත් එක්ක යාලුකමක් තියෙන්න එපා. මේ මැරෙන වෙලාවේ කොහේ හිත ගියත් අවුලක් විපතක් හිතා ගන්න බැරි දුක්ඛඳකටයි වැටෙන්නේ. ඒක නිසා මම පුළුවන්තරමක් මේ කය ඇසුරු කරගන්න ඕනේ. මරණ වෙලාවේ කොහොම තත්යක් එයිද දන්නේ කට්ටිය වට කරගන්න පුළුවන්, කට්ටිය අඬන්න පුළුවන්. ඒ ඔක්කොම තීදී අර ඔක්කොම ගණන් නොගෙන කය දිහා බලන් ඉන්නකොට මේ කය මස් පිඩු නලියනවා, රත් වෙනවා, සීතල වෙනවා, වේදනාව දැනෙනවා කියලා මේ දැන් ඉඳගෙන පරියන්කයක නිරීක්ෂකෙක් වෙනවා වගේ දැනගන්නෙක් වෙනවා වගේ මේක බල බල ඉන්න පුළුවන් ගන්නට දියුණු කරන්න කොච්චර වශීභාවයක් ඕනද කොච්චර නැවත නැවත කරලා පුරුද්දක් ඇති කරගන්න ඕනද ඒක නිසා කායගත සති සූත්‍රයේදී බුදුරණන් ආදේශනා කරන කායගත සතිය භාවිත බහුලීගත කරන්න බොහෝ ලෙස වඩන්න භාවිත බහුලීගත කරන ලද බොහෝ ලෙස වඩන ලද කායගත සතිය මහත්ඵලයි මහානිසංසයි එයි මේ නැවත නැවස ඇසුරු කරන්න කිව්වේ මේකේ වශීභාවය මේ වශීභාවයටපත් වුණොත් තමයි අපිට ඕනම විපතකදී හිත gedera ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒකට විවිධ தත්වයටතේ සතිය නඩත්තු කරන්න ඕනේ. මෙහෙම කරදරයක් බාධාවක් නැති වෙලාවත් සතිය පුරුදු කරනවා. ඊට පස්සේ කරදර බාධා තියෙනකොට අසනීපයක් තියෙනකොට බලනවා. ඒ වෙලාවෙත් මට මේ කය ගැන දැනුවත්කම දිගට පවත්වන්න පුළුවන්. gedara කෙනෙක් මැරලා ඉන්නවා, ලෙඩ වෙලා තියෙනවා, ප්‍රශ්න ගොඩාක් තියෙනවා. අර ඔක්කොම අල්ලපලන් ලස්සේ මට මේ කයත් එක්ක යාලුකම තියාගන්න පුළුවන්ද? නැත්නම් මගෙත් එක්ක මම කියන එක කොච්චර දුරට තහවුරු කරන්න පුළුවන්ද? එතකොට හිතාගන්න අපි මේකේ දෙවැන්නේක්ගේ උදව්වක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ කොහොමඩක්වත් උදව්වක් නැහැ ওই වැඩේට. බුදුරජාණන් වහන්සේට බණ ටික කියලා දෙන්න පුළුවන්. ඒකින්ද බුදුරජාණන් වහන්සේ බණ කියලා සූත්‍රයක් කියලා අවසානට කියනවා. මහා ශ්‍රාවකයන්ට අනුකම්පා කරන සාස්තුන් වහන්සේ නමක් විසින් තමන් වෙත බලාපොරොත්තුෙන් ආපු මේ ශ්‍රාවකයට යමක් කළ යුතුද ඒ ටික මං කරලා ඉවරයි. ඒකින්ද රුක් මුල් තියනවා, ශුන්‍යාගාර තියනවා, විවේක තැන් තියනවා ගිහිල්ලා ප්‍රමාද වෙන්න එපා භාවනා කරන්න. ප්‍රමාදයටපත් වෙලා පස්සේ විපිලිසර භාවයටපත් වෙන්න එපා. පස්සේ දුක් වෙන්න එපා. මේ ප්‍රමාදයෙන් අමුදරුවන්ට යාන වාහන වලට දුවා දරුවන්ට ගේ දොරට මත් වෙලා ඉන්න ජනයා බුදුරණන් දේශනා කරන මාර්ගය අරගෙන යන්නේ නිදිගත් ගමක් ජලපහරකින් ගෙනියනවා වගේ කියලා. මුළු ගමම නිදි. විශාල ජලපහරක් ඇවිල්ලා අරගෙන යනවා. සුනාමි වලට ගියා වගේ. බුදුරණන් දේශනා කරන මේ වස්තු භෝග වලට දුහාදරුවන්ට මේ තමන් සතු මේ කාමයන්ට මත් වෙලා ඉන්න ජනතාව මායя ගෙනියන්නේත් ඒ වගේ කියනවා. නිදිගත් ගමක් ගෙනියනවා වගේ. ඉතින් ඒක නිසා මේ මාරපාක්ෂික බහුව එනුවට නැත්නම් මේ සකුණග්ගේ සූත්‍රයේදී බුදුරන් වහන්සේ මාර විශය කියලා සඳහන් කරන්නේ ඔය මේ කාමයට. පියුරුමේ කියලා දේශනා කරන්නේ සතියට, සතිපට්ඨානෙට. ඒකින්ද බුදුරන් දේශනා කරනවා අපි මේ සතියෙන් නැති හැම වෙලාවකම මාරය අපිව ගොදුරක් කරගෙන. මායя අරමුණක් කරගෙන මායя බැල්ම හෙලවලා තියෙන්නේ. ඒකින්ද අපි සතිය නැතුව බුද්ධ ආගමේ කියාගත්තට වැඩක් වෙන්නේ නැහැ. බෞද්ධයෙක් කියාගත්තට වැඩක් වෙන්නේ නැහැ. ඇසුරු කරන්නේ මාර විශය. ඒකින්ද සකුණාගි සූත්‍රයේ බුදුරණන්සේ උදාහරණයක් දක්වනවා කැටකුරුල්ලෙක්ගේ. මහණෙනි කැටකුරුල්ලෙක් ඉන්නවා. යා කියන කැටකුරුල්ලා ගැන මේ පුංචි කුරුල්ලෙක් කුඹුරු ලියදි වල ඔය පහත් බිම් වල ජීවත් වෙන කුරුල්ලා. එයාට ඉහළ ආසනේ මේ ගෝචර භූමිය මෙයා සෙල්ලක්කාරකමට උඩ ඉගිල්ලෙන්න යනවා. ඊට පස්සේ ගිජුලීනියෙක් ඇවිල්ලා මෙයාම අල්ලගන්නවා. අල්ලගත්තට පස්සේ මෙයා කියනවා මට මෙයා මට අයිති නැති ප්‍රදේශේ මං ඉගිල්ලෙන්න ඇවිල්ලා මේ විපතටපත් උනේ. මං අවාසනාවන්ත වුණා. මම මේ මට වැරදුනා කියලා මෙයා ගිජුලීනියාගේ කකුල් දෙකට අත් දෙකට හවු වෙලා ඉන්නකොට කියනවා. කිව්වට පස්සේ ගිජුලීනියා අහන උඹ හිතනවද උඹට ආරක්ෂක තැනක් තියෙනවා කියලා. ඔව් කියනවා මට ආරක්ෂක තැන තමයි මේ පහත් බිම කුඹුරු සීසාපු ඒ පහත් බිම් වල ඒ පස් ගොඩලි අතර තියෙන පස් කැබලියට තමයි යාගේ වාසය. ඊට පස්සේ ගිජුලිනියා කියනවා මම එහෙනම් ඔබ අතාරින ඔබට හොඳයි කියන තැන ඉඳපන් ඒත් මං අල්ලනවා කියනවා. මෙයා අතාරියට පස්සේ ඉක්මනට ඇවිල්ලා පස් ගොඩක් උඩ වහනවා. වහලා ගිජුලිනියාට කියනවා දැන් පුළුවන් නම් අල්ලපන් කියලා. ගිජුලිනියා මත් වෙලා එනවා වේගෙන් ආවට පස්සේ හරියට ලං වෙනකන් ඉඳලා පස් කැටයක් අසට රිංග ගන්නවා. වේගෙන් ආපු ගිජුලිනියා පස් ගොඩේ වැදිලා මැරෙනවා. බුදුරණාහි මේක උපමාවට අරන් කියනවා මහණෙනි මේ සිව්වනම් පිරිසටම නුඹලට ගෝචර භූමිය ගොදුරු බිමනම් සතිය සතිපට්ඨානේ මේ ගෝචර භූමියෙන් බැහැර වුණාද මාර්යා නුඹලව ආවරණයක් කරනවා මාර්යා නුඹලව වසඟ කරනවා මාර්යා නුඹලව ගොදුරක් කරගෙන ඉන්නවා ඒ කියන්නේ සතිය සතිපට්ඨානේ නැති හැම වෙලාවකම මාර විශ්ේ තමයි ප්‍රමාදේ තමයි අකුසලේ තමයි අසතිය තමයි ඉතින් ඒක නිසා ඔච්චරමයි ශාසනය කරනවා නම් කරන්න තියෙන වැඩේ පුළුවන් තරමක් සතිය පිහිටවනවා නැත්නම් ගෝචර භූමියේ වාසය කරනවා. සිව්පසේට බැහැරට යන්න ඕනේ ප්‍රෝජනේ සලකලා ඒ ටික තියාගන්නවා. වික්ෂුන් වහන්සේ නමකට පින්ඩපාතෙන් කැම ටික හොයාගන්න කියලා කියනවා. සිවුරක් පාවි මේ ඔක්කොමත් කාමයට තමයි අයිති වෙන්නේ. චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස කියන ඒවත් කාමයටම තමයි අයිති වෙන්නේ. ඉතින් ඒක නැතුව බෑ. ඒකින්ද ඒකේ සීමාව දැනගන්න ඕනේ මේක ඕනෝට වඩා නෑ භික්ෂුන් වහන්සේලා ඒ උදේ දාහනි ටික ගත්ත දවල් ගාත්ත 12න් පස්සේ නෑ අතහැරලා දාලා නිකන් හිටියා. ලැබෙන සිවුරක් පාවිච්චි කරනවා. සේනාසනේ මොන පහසුකම් බලන්නේ තියෙන එක සන්තෝෂෙන් භුක්ති විඳිනවා. බෙහෙත් ටිකත් අවශ්‍ය ප්‍රමාණයට ප්‍රයෝජනේ සලකලා ගන්නවා. ඉතින් මේ එහෙම නැතුව අතිශෝක්තියට යනවා කියලා කියන්නේ ලෝකේ යන පාර යනවා කියන්නේ සම්පූර්ණ මාර විශ්ේ. එතකොට හිතාගන්න අපිට කොච්චර අපි කොච්චර මාර විශ්ේ ගත කරනවද? අපි බෞද්ධයෝ කියලා හිතාගෙන අපි ගත කරනවද සම්පූර්ණ අබෞද්ධකමක් තියෙන. ඒකින්ද අපි දානි දුන්නාම හිතනවා බෞද්ධයෙක් කියලා. අපි සමහර විට බුද්ධ උපස්ථාන සංඝ උපස්ථාන කරනකොට බෞද්ධයෙක් කියලා හිතනවා. හැබැයි බෞද්ධකම රැකෙන්නේ නැත්තම් බුදුරජාණන් වහන්සේගේ රැකවරණය වෙන්නේ සතියට ආව වෙලාවට විතරයි. නැත්තම් අපි මාර්විෂය තමයි ඇසුරු කරන්නේ. ඕවා දානි දෙන කට්ටියට කියන්න හොඳ නැහැ දානෙත් නැතු යනවා. ඉතින් මේ වගේ තැනක කියන්න හොඳ බණක් නෙමෙයි මොකද දාන දායකයන්ගේ රිට්‍රීට් එක. ඉතින් ඒගොල්ලන්ට කියන්න ඕනේ ඔගොල්ලෝ හොඳයි. මේ හැමදාම අපිට දානි දෙන්න කියලා කියන්න ඕන. ඉතින් එතකොට දානේ ටික හොඳයි මේවා කිව්වොත් දාන කීයක් කැපෙයිද දන්නේ. එහෙම වුණොත් ලොකු සන්නාසයෙන් මාවත් කැපිලා යනවා. ඔබ මොනවද කරේ බලපන් වෙලා තියෙන වැඩේ. දැන් දානේ කපලා. ඉතින් ඒක නිසා දානේ හොඳයි නරක නෑ. හැබැයි ඒක ඒ තුල දානේ දුන්න කෙනාට දාන ආනිසංස හැරෙන්න සීල ආනිසංස නෑ. සීල රැකවරණේ නෑ. සීල රකින්න කෙනාට සමාධියේ ආනිසංස නෑ. සමාධි භාවනා කරලා ප්‍රඥාවේ භාවනාවේ ආනිසංශ විපස්සනාවේ ආනිසංශ නැහැ. ආනිසංශ ලබන්න නම් විපස්සනා කරන්න ඕනේ. සතිය වඩන්න ඕනේ. එතකොට ඒ මට්ටමට ආනිසංශ. ඉතින් සාසනේ ඉහළට ඉහළට යනවා කියන්නේ ඒක තමයි. පටන් ගන්නෙ දාණයෙන් හැමදාම දාණේ ඉන්නවා කියන එක නෙමෙයි. ඒකින්ද මට මතකයි මේ ඔය 1979 මං ඉපදිච්ච අවුරුද්දේ ඒ ලියවිච්ච පොතක්. ඒ අවුරුද්දේ ඒ පොතක ලියලා තිබ්බේ මාතෘකාව කෙනෙක් නැත යන තැනක් නැත කියලා ලංකාවේ හිටපු ශිල්මෑනියන් වහන්සේ නමක් පිටරටින් ඇවිල්ලා. එයා මේ පොත ලියනකොට පළවෙනියටම පටන් ගන්නකොට කියනවා භාවනා කරන්න නැති එක්කෙනෙක්වත් බෞද්ධයෝ නෙමෙයි කියලා. භාවනා කරන්නේ නැත්තම් බෞද්ධෙක් නෙමෙයිලු. ඉතින් හරිනේ කතාව අපි සතිය නැති වෙලාවට මාරවිෂේ නම් බුදුරන් වහන්සේගෙන් පිටා නැහැ. ඒකෝට වැලු බැල්මට පේන්නේ අර මෑණියන්ට වැයර් මාරු වෙලා කියලානේ. දැන් අපි එහෙමනේ අපිට හිතෙන්නේ. නිකන් මේක ප්‍රසිද්ධ මාධ්‍ය ඔය ඔහොම කිව්වොත් මොකද වෙන්නේ? එහෙනම් ඉවරයි. මේ වගේ තැනක කිව්වට කමන්නේ හිමීට ෂේප් එකේ බහලා යත හැකි. එතකොට අපි හිතන්නේ මේ සතිය නැති වෙලාට බුදුරණාහි බණ කියලා නැතුව නෙමෙයි අපිට ඇහිලා නැහැ. අපි සතිය ගණන් ගන්නෑ. සතියයි අප්‍රමාදී කියලා දන්නේ නැහැ. මේකයි කුසලයේ කියලා දන්නේ නැහැ. මේකයි පියවරුමය. තාත්තගෙන් හම්බෙච්ච දායාදේ. පියවරුමේ කියන්නේ බුදුරන් වහන්සේගෙන් හම්බෙච්ච දායාද. අම්මා අම්මෙක් තාත්තෙක් Taman සතු දායාද දරුවන්ට බෙදලා දීලා කියන ඕගොල්ලෝ මේව පාවිච්චි කරලා හොඳට සන්තෝෂෙන් ඉන්න. බුදුරණාහි දීලා ගිය දායාදේ ඕක. ඉතින් අපි බුදුරණාහිේ වඩම්මලා කොච්චර සත්කාර කරත් පූජා පැවැත්තුවත් හන්දියක් හන්දියක් ගානේ බුදුරණාහි තියාගෙන හිටියත් අපිට රැකවරණේ හම්බෙන්නේ නැහැ. මොකද අපි ඉන්නේ අසතියේ. මාරවිෂය තමයි ගත කරන්නේ. අසතියෙන් ඉඳගෙන මාරවිෂයේ ඉඳගෙන අපිට බුදුරණාහිගෙන් පිහිටක් ඉල්ලන්න බෑ. ඒකින්ද අපි වැසිකිළිය හරි කවන්නේ සතියෙන් නම් ඉන්නේ බුදුරණාහිස් එක්ක සවැත්නුවර ජේතවනාරාමේ එක වහලක් යට ඉන්නවා වගේ කියලා ලොකු ස්වාමීන් වහන්සේ කියනවා. එතකොට අපිට දඹදිව යන්න ඕනේ ලක්ෂයක් දීලා. දඹදිව ගියත් වැඩක් නැහැ. සතිය නැත්තම්. දඹදිව ගියා කියමුකෝ ලක්ෂයක් දීලා. සතිය නැත්තම් බුදුරන් වහන්සේ එක්ක සම්බන්ධකමක් නැහැ. අපි කොහේ හරි කමන්නේ ඉන්න තැනක සතිය පිටවනවා බුදුරන් වහන්සේ එක්ක සම්බන්ධකමක් තියෙනවා. ඉතින් මට මතක ওই දඹදිව කියද්දි මතක් වෙන්නේ මේ ඔය මම තලවතුගොඩ පැත්තේ ඉන්නකොට කට්ටියක් එක්ක ගියා දඹදිව. 80ක කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා පස් නමක් විතර ගියා. ඉතින් කොහොම හරි මම එතකොට භාවනා කරලා නැහැ. පරියන්කෙන් පැයක් ඉඳලත් නැහැ. හැබැයි මහාන වෙලා. ඉතින් කොහොම හරි මම මේ දඹදිව ගියාට පස්සේ හිතාගත්ත මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච රට, බණ කියපු රට, මේ බුදු වෙච්ච රට, පිරිනුවම් පාපු රට මම කොහොම හරි භාවනා කරනවා යන යන තැන කියලා හිතාගෙන ඉතින් පළවෙනි ගමන දඹදිව ගිහිල්ලත් නැහැ. මම හිතාගත්තා මෙහෙම යන යන තැන භාවනා කරනවා කියලා. ඊට පස්සේ ඉතින් අනුග්‍රහය දක්වපු අයටත් පින් සිද්ධ වෙන්න මම ඉතින් භාවනා කරා. පුළුවන් පුළුවන් ඉදිරි ඊට පස්සේ සවැත් නුවර ජේතවනාරාමේ ගහක් යටට ගිහිල්ලා මම හිතාගත්ත කකුල් කැඩුනත් කකුල් දිග අරින්නේ පැයක් ඉන්නවා කියලා පරියන්කේ. කවදාකවත් පැයක් ඉඳලා නැහැ. ඊට පස්සේ වාඩි වෙලා වෙලාවකුත් තියාගෙන මම භාවනා කරන්න පටන් ගත්තා. සතිය පිටවන්න. සතිය දන්නෙත් නැහැ ඇත්තට මේ කාලේ. ඔව් දන්නේ නැහැ. කොහොම හරි S2 පියාගෙන ඉන්න හැරි වාඩි වුණා. වාඩි වුණාට පස්සේ මේ පැයක් කොහොම හරි ඉඳලා දැන් මං ඉරියව් මාරු කරන්න හැරෙනකොට තායිලන්තේ කොල්ලෙක් කිරිකොකා වගේ සුදු ඇඳලා තරුණ කොල්ලෙක් මගේ පිටිපස්සෙන් එයා පරියන්කේ. දැන් මට සන්තෝෂයි එක්කෙනෙක් භාවනා කරනවා. එතකොට දැන් මට පොඩි ගැම්මක් ආවා තව එක්කෙනෙක් භාවනා කරනවානේ මං ආයෙ ඉරියව් හදාගෙන ආයෙ හිටියා. ඒ කොල්ලට මාව ලොකු ගැම්මක් තව එක්කෙනෙක් ඉන්නවනේ සපෝට් එකට වගේ කියලා. අපේ කට්ටිය සවැත් නුවර ජේතවනාරාමේ හෙනවලියා. දැන් මල් ගෙනල්ලා හැම මල් జాතියක්ම 40ක කණ්ඩායමක් ඒගොල්ලෝ පූජා කරන්න හදනවා ඉස්සල්ලා. අපේ 80ක කණ්ඩායමක් අපේ බැටන් එක හොඳයි. සෙනඟ ගොඩක් ඉන්නවා. 40කට ගහන එක දෙන්න එකතු දෙන්න දෙන්න ගැහුවත් වදිනවනේ. ඒගොල්ලොන්ගේ 40යි අපේ 80යි. ඉතින් එතන එන ෆයිට් එකක්. අරගොල්ලෝ එලවලා පළවෙනියට පූජාව තියන්න. ඉතින් එතන ඉන්න කට්ටිය මටත් කතා කරනවා අරයා මොනවද කරන්නේ ගහක් යට එන්න කියන්නේ යාටත් කියලා. මොකද දැන් ෆයිට් එකට කට්ටියමදි. දැන් මමත් කියනනම් තව දෙන්නෙකුට හරි ගහතෑගිනේ. බුද්ධ ඕ බුද්ධ ආගමේ තියෙන ෆයිට් එක. එතකොට මේ කොතනද රණ්ඩුව දාන්නේ? ධම්සභා මණ්ඩපේ. <laughs> එතකොට හිතා ගන්න බුදුරණාද කොච්චර බණ කියපු දැමද්ද ධම්සභා මණ්ඩපේ අපි මේ සතිය නැතුව කරන පින්කම අපිට මතක නැහැ මේ කොතනද මේ ෆයිට් එක දෙන්නේ කියලා. අර ගහ යටට එක්කෙනෙක්වත් ෆයිට් කරන්න දෙන්නේ නැහැ. නිතරංග ජයක් තියෙන්නේ S2 වහගෙන ඉන්න. බුද්ධ ආගමේ තියෙන සියලු ෆයිට් ඕ වගේ. ධර්මයට આવොත් මොනම දෙයක්වත් නැහැ. සතියට આવොත් හිත ඇතුළට ගත්තා මොනම ෆයිට් එකක්වත් නැහැ. ඉතින් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. අර වලියක් නැතුණාම කිසි ජොලියක් නැහැ. ඒකයි වැඩේ. ඒකින්ද ෆයිට් එක තියෙන්න ඕනේ. එතකොට තමයි ආගම උනත් නැගලා යන්නේ. ඒකින්ද මේ සතිය තුල තියෙන ආපස්සට හැරෙන ගතිය පොඩ්ඩක් බලන්න. එතකොට ෆයිට් කරන අයත් තේරෙනවා. මොකටද මේ ෆයිට් කරන්න කියලා තේරෙනවා. මේ අන්ත ඇතුළට ගත්තනම් ෆයිට් එකක් නැහැ. නිතරංග ජයක් තියෙන්නේ. එතකොට මේ සතිය වගේ දෙයක් අපිට ඕන තැනක උපයන්න පුළුවන්කම තියෙද්දී අපි මේක නොකරන පිරිස බැලුවොත් එහෙම ඉතින් අපි මේක මෙච්චර සරලව සතිය පිටවන්න පුළුවන්කම තියෙද්දී කොච්චර ප්‍රශ්න අහනවද කියන්නකෝ. මේ වැඩසටහනේ ප්‍රශ්න කීයක් ආවද? අනිත්‍ය මෙනෙහි කරන්න ඕනේ නැද්ද? චතුරාර්යක කරන්න ඕනේ නැද්ද? පූර්ව කෘත්‍ය කරන්නේ නැත්තේ ඇයි? ඉතින් අපිට තියෙන ප්‍රශ්න. මේ සතිය වඩන්න මොනම දෙයක්වත් ඕනේ නැහනේ. manussත්ත්ව පටිලාභේ විතරයි. මිනිස්සෙක් නම් හොඳටම ඇති. එතකොට හිතා ගන්න බුදුරණන් වහන්සේ දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ කියපු එකේ මොනතරම් අර්ථ සම්පන්න බවක් තියනවද? මේ මිනිස්සෙකුට විතරයි කායගත සතිය වඩන්න පුළුවන්. කයානෝ සිහිය පවත්වන්න තිරිසංගත සතියකට බෑ. දෙවියෙකුට බෑ. එතකොට මේ මනුස්සකය වෛර කරන්න ඕන එකක් නෙමෙයි. මේ manussත්ත්ව ප්‍රතිලාභයේම විශාල පිනක්. ඉතින් ඒක අපි ඔක්කොටම හම්බෙලා තියෙනවානේ. එතකොට manussත්ත්වයේ ලැබපු ආගම පැත්තකින් දැම්මොත් manussත්ත්වයේ ලැබපු ඔක්කොටම මේ සමාන අයිතිවාසිකම තියෙනවානේ. එක එක්කෙනා දන්නේ නැතිකම වෙනම කතාවක්. එතකොට අපිට එක්කෙනෙක් ප්‍රතික්ෂේප කරන්න බැරුව හැමෝටම තියෙනවා මේ සමාන අයිතිවාසිකම. ඒ වුණාට අපිට ඒව කල්පනා වෙන්නේ නෑ. බුදුරණන් වහන්සේ බැලුවේ ඕනම කෙනෙක්ගේ මේ manussත්ත්ව ප්‍රතිලාභය විතරයි. බුදුරන් වහන්සේ එනෙක් කෙන සත්තු මරලා දෙන්නේ හොරකම් කරලාද වැඩි කාම සේවනයේද කරලා එන්නේ කියලා බුදුරන් වහන්සේ ගණන් ගන්නෑ. ඒක උතුම් ඒකින්ද අඟුලිමාල 1000 ගණක් කපලා බුදුරන් වහන්සේ ළඟට ආවේ දානයක් දෙන්න නෙමෙයි. අඩු ඇඟිල්ල කපා ගන්න. අඩු ඇඟිල්ල ගන්න යාය මේ බණ අහන්න මොකටවත් නෙමෙයි. හැබැයි බුදුරන් වහන්සේට ප්‍රශ්නයක් නෑ. මූ එන්නේ මොකටද කියලා බුදුරන් වහන්සේ වැළුවේ මිනිසෙක් නම් හරි. ප්‍රධාන සුදුසුකම තියෙනවා. manussත්ත්ව ප්‍රතිලාභේ තියෙනවා. එහෙනම් මෙයාට වැඩේ තේරුණොත් හරි. අර අච්චර පව් කරාට ප්‍රශ්නයක් නෑ. නැත්තම් ඉතින් අඟුලිමාල කොහොම රහත් වෙන්නේ 1000 ගාණක් අපල ඔය ඔක්කොම ගෙවන්න උනා නම් මොකද වෙන්නේ? ගෙවයිද? එක ජීවිතයකින්. ප්‍රශ්නයක් උනේ නැහැ නේ බුදුරණන්සේ අහුවෙත් නැහැ නේ ඔබ මෙච්චර කැපුවද කීයක් ගණන් ඔබ මටත් කොටන්න නේ දාවේ. හරි බලාගම උඹට දෙන්නම් තෝ අපායේ අඩියටමයි යන්නේ කියලා මොනම දෙයක්වත් නැහැ නේ බුදුරණන්සේ. බුදුරණන්සේ නැවතියන් ශ්‍රමණේ කියද්දී බුදුරණන්සේ කිව්වා මම නැවතුණා. ඔබ පුළුවන් නම් නැවතියන්. ඒ දේශාපාමක ආචාර්යවරයාගේ හොඳම ගෝලයා. ඒකින්ද යාට තේරෙනවා මොකද්ද මේ ශ්‍රමණයන් දුවන යන ගමන් කියනවා නවන් නැවතුණා කියලා. ඉතින් කඩුවයි මාලේ අතරේ පැත්තකින් තියලා වැඳලා අහනවා මොකක්ද මේ නවතින්න කියපු කතාව. ඉතින් ඒකින්ද මේ අපිත් සතිය පිටවන්න නැතුව ওই මල්ලක් දාගෙන උපාසකම්මල වටේ දුවනෝනේ. එතකොට මට හිතිලා තින්නේ අඟුලිමාල වගේමයි. ওই උපාසකම්මල භාවනා මධ්‍යස්ථානවල හැම තැනම මල්ලක් කරෙල්ලන් යනවනේ. ඔන්න ඕක පැත්තකින් තියලා වාඩි වුණොත් අඟුලිමාල ඇඟිලිමාලේ කඩුවයි බිම තිබ්බහා සමානයි. රහත් වෙන්න දවස් 7යි. සතිපට්ඨාන සූත්‍රය කියන්නේ සෝවාන් වෙන්න. ඒ වගේමයි. වැඩේ වෙලා තින්නේ ওই මල්ලේ තියෙන පින් පොත. ඉතින් එයාට බණ කියන්න බෑ. එයා ඒක දිගේ අරගෙන කියනවා මම මෙච්චර දානි දීලා තියෙනවා. නිස්සාරණණයට මෙච්චරක් දීලා තියෙනවා. අහවල් තැන් වලට මෙහෙම දීලා තියෙනවා කියද්දි බෑ. අඟුලිමාලට පුළුවන්. මොකද අඟුලිමාල දන්නවා මෙච්චරක් කපලා තියෙන්නේ අම්මෝමුවේ. ඒකට එයාට පොඩි බයක් තියෙනවා. කොහේ යන්න වෙයිද දන්නේ නැහැ. ඉතින් ඒක නිසා පේනවා මේ අප්‍රමාදය කියන එක මතුවෙන්න ඕන තැන. manussකම විතරයි ඕනේ. හරියටම පොයින්ට් එකට කතා කරොත් අනම්මනක් නැතුව හරියට අහුලනයි ඉන්නවා. ඒකින්ද හරියට සතිය කියලා දුන්නොත් ඔය අනම්මන වචන හැප්පෙන වචන දාන්න නැතුව සරලව සතිය කියලා දුන්නොත් ඕන කෙනෙක් අල්ලනවා. ඒකින්ද ඕගොල්ලෝ සතිය වඩලා මැරෙන්න කලින් පුළුවන් නම් මොනුපුරක මිනිපිරියෙකුට සතියෙන් දත්මා දෙන හැටි කියලා දෙන්න පුළුවන් නම් එහෙනම් විශාල දිනුමක්. ඕගොල්ලොත් යමක් අරගෙන යන්න කලින් ළමයෙකුටත් යමක් දීලා ගියා. හැබැයි ළමයිට අනිච්ච දුක්ඛ අනත්ත ගහන්න එපා. එතකොට ඒ උපදී කාගේ තොලුව නරක් වෙනවා. ඕගොල්ලොන්ගේ වගේ. ඒකින්ද මේ පොඩි එකාට ඒ ඔළුවේ තියෙන විස බීජ දෙන්නේ නැතුව සතියෙන් දත් මදින හැටි කියලා දෙන්න. වතුර නානකොට මොකට මොනවාද දැනෙන්නේ? සීතල දැනෙනවද? උණුසුම දැනෙනවද? සබන් ගන්නකොට කොහමද? ඇඟ උලනකොට කොහමද කියලා අහන්න එයාට සතිය කියලා දීලා වාට මේකේ ඉන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඔය බලංගොඩ සතිපාසල වැඩසටහනකදී මේ දුව අහනවලු අම්මා අම්මා සතියෙන් වැඩ කරන හින්දා අම්මේ මේ වෙනද අම්මට හරියට කේන්ති යනවා. කරන වැඩක් කිසි පිළිවෙලක් නැහැ මේ අම්මා දැන් බොහොම වෙනස් ගතියක් තේරෙනවා. මොකද ඇහුවලු ඔහොම. ඊට පස්සේ කිව්වලු මේ මහාමුදුර නමක් ඇවිල්ලා සතිපාසල කියලා වැඩසටහනක් කරා මේ ඒකේ සතියෙන් වැඩ කරන හැටි කියලා දුන්නා. ඉතින් ඒක නිසා මගේ පොඩි වෙනසක් තේරෙනවා මටත් කියලා කිව්වලු. ඊට පස්සේ දුව ඇහුවලු 10 වසර විතර ගෑන් ළමයා අම්මේ මොකක්ද මේ සතිපාසලෙන් කියලා දෙන්නේ කියලා. ඊට පස්සේ කිව්වලු මෙන්න මෙහෙම එකක් කියලා දෙන්නේ. ඒකින්ද ඔයා මේ ටීචර් උගන්වද්දී වටපිට බලන් යන්න එපා. කතා කර කර ඉන්න කතා කර කර ඉන්නත් එපා කාත් එක්කවත්. එක එකව කල්පනා කරන්නත් එපා ටීචර් උගන්වද්දී හොඳට අහගෙන ඉන්න කිව්වලු ඒක තමයි සතිය කිව්වලු. ඔයා ගෙදර පාඩම් කරනකොටත් ඒ වෙලාවේ වෙන වැඩ කරන්නේ නැතුව වටපිට බලන්නේ නැතුව වෙන ඒවා කල්පනා නොකර ඒකත් එක්කම ඉන්න කිව්වලු ඒක තමයි කිව්වලු සතිය. වතුර ටිකක් නාද්දි වතුර නාන එකත් එක්කම ඉන්න කිව්වලු ඒක තමයි කිව්වලු සතිය. ඊට පස්සේ මේ ළමයා ටිකක් කරලා අම්මට ඇවිල්ලා කියනවලු අම්මේ ඒක නම් හොඳයි මං කලින් දැනගෙන හිටියනම් මීට වඩා හොඳට පාඩම් කරගන්න තිබ්බා කිව්වලු. ඒ අම්මා ඇවිල්ලා වැඩසටහන ඊළඟ වැඩසටහනදී මයික් එක අරගෙන කියනවා. එතකොට බලන්න මේ අම්මා සතිය පිහිටුවද්දී දුවට වෙනසක් තේරුණා. ඒක එයාට කියලා දුන්නට පස්සේ සරලව මේකයි කරන්න ඕනේ කියලා එයාත් ඒක අහුලගෙන කරගෙන යනවා. එතකොට තේරෙනවා මේ සතිය කොච්චර සරලද, කොච්චර ඍජුයිද, කොච්චර කෙටිද. ඒ වුණාට ඒකෙන් සිද්ධ වෙන කෘත්‍ය බැලුවොත් විශාල කෘත්‍යයක්. අපිට හිතාගන්න බැරි පරාසයකට සතිය අපිව එක්කගෙන යනවා. ඉතින් භාවනා කරන කෙනෙකුට පුළුවන් නම් මේ සතිය වඩාන්න සතිය භාවනාව කියන වචනේට සතිය දාගෙන මේ හැම වෙලාවකම පවත්වාගෙන යන්න එතකොට මේ වගේ සූත්‍රයක අපි මේ අප්‍රමාදයේ රැකලා තියෙනවා. ලෝකයේ ඇලෙන අරමුණු කොතෙකුත් තියෙනවා. ඒව තියෙද්දි අපි හිත ඇතුළට අරගෙන ඉන්නවා. ගැටෙන අරමුණුත් ලෝකයේ කොතෙකුත් තියෙනවා. ඒත් හිත ඇතුළට අරගෙන පුළුවන් තරමක් යාමේ බේර ගන්නවා. ඊට පස්සේ මේ මේ කයට හිත දාගෙන ඉන්නකොට මේ ආත්මේ මේකට පටවන්නේ නැතුව මෝහයට වැටෙන්නේ නැතුව මේ මම දැන් මෙතන ඉන්නවා කියන තැනට ආවට පස්සේ නැත්තම් අපි හිතමු ආසාවකට හිත යනවා නැත්තම් තරහවකට හිත යනවා කියලා. ඒකත් එක්ක රණ්ඩු වෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් හිත තරහවකට ගියාට පස්සේ තරහවට යට වෙන්නෙත් නැතුව තරහව මගාරින්නෙත් නැතුව තරහවේ නිරීක්ෂකයා වෙන්න පුළුවන් නම් තරහවේ දැනගන්නා වෙන්න පුළුවන් නම් එතකොට ඔන්න මධ්‍යම ප්‍රතිපදා. තරහවේ අයිතිකාරය වෙන්න යන්නේ නැහැ. ආසාවක් ආවට පස්සේ අනේ මට ආසාවක් ආවා කියලා ඒකත් එක්ක හැප්පෙන්නෙත් නැතුව ආසාවට යට වෙන්නෙත් නැතුව මැදින් යන්න පුළුවන් නම් ආසාවේ නිරීක්ෂකයා වෙන්න පුළුවන් නම් දැනගන්නා වෙන්න පුළුවන් නම් එහෙනම් ඒකේ අයිතිකාරයා වෙන්නේ නැහැ මේ තමන් සිද්ධියක් දැනගන්නේ විතරයි නිරීක්ෂකෙක් විතරයි මේක හොඳයි මේක නරකයි කියන්නේ නැහැ මොන දේ වුණ එක්ක වුණත් හැප්පෙන්න ගියොත් ෆයිට් කරන්න ගියොත් මාන්නේ වැඩි වෙනවා රාගෙ එක්ක වුණත් හැප්පෙන්න ගියොත් අනේ මේ රාගෙ මං අයින් කරන්න ඕනේ ඒක මගේ සදාචාරකම ඒක මගේ සිල්වන්තකම ඒක මගේ හැදිච්චකම කියලා ඒකත් එක්ක හැප්පෙන්න යනකොට මාන්නේ වැඩි වෙනවා මමත්වයේ තමයි වැඩි වෙන්නේ. මොකද මමයා ඉදිරිපත් වෙලයි මේක තල්ලු කරන්න හදන්නේ. ඒක නිරීක්ෂකයා වෙනකොට රාගෙට යට වෙන්නෙත් නැතුව රාගෙ ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව ඒක නිරීක්ෂණය කරනකොට මධ්‍යම ප්‍රතිපදාව. එතකොට අයිතිකාරය වෙලා නැහැ. එතකොට අර මෝහනීයේසු ධම්මේසු චිත්තම් මොහීති. මේ හිත මෝහයටපත් කරන ධර්මයක් තියෙනවා. හැබැයි මේ මෝහයටපත් කරන ධර්ම කෙරෙහි මගේ හිත මුලා නොවේවා කියලා අප්‍රමාදී වෙන හැටි අල්ලගන්න. ඊට පස්සේ මේ මත් කරන ධර්මයක් තියෙනවා. ඒවටමත් නොවි යෞවන මදයටමත් නොවි ආරෝග්‍ය මදයටමත් නොවි ජීවිත මදයටමත් නොවි අපි සතිය වඩනකොට බලන්න මේ සියලු ප්‍රශ්න වලට උත්තර සතිය තුල තියෙනවා. එතකොට මේ සම්පූර්ණ බණක් අපි ක්‍රියාත්මක කරනවා කියලා අපි දන්නේ නැහැ සමහර විට. අපිට එච්චර දැනුමක් නොලැබෙන්න පුළුවන් හැබැයි සතිය පිටවද්දි වැඩේ වෙනවනේ. එහෙනම් මේ වැඩේ වෙන හැටි බණක් අහලා දැනගන්නකොට එතකොට හිත විශේෂ වශයෙන් පහදිනවා. භාවනා කරන කෙනාට බණක් අහන කෙනාට වඩා බණක් අහලත් පැහැදීමක් එනවා. චිත්ත මනස පසීදති කියනවා. බුදුරජාණන් වහන්සේ විප්පසන්න චේතසෝ කියනවා. හිත විශේෂ වශයෙන් පහදිනවා භාවනා කරලා මේක අත්දකින්නත් විඳින කෙනාට. මොකද ඒක දැන් තමන්ගේ දෙයක්. තමන්ට තමන් ඒකේ අයිතිකාරයෙක් වෙලා. ඉතින් අපිට පුළුවන් නම් මේ සතිය වගේ එකක් ඉස්සරහින් තියාගෙන මේ තියෙන අඩුපාඩු ඔක්කොම හලාගෙන හලාගෙන යන්නේ ඒක දවසෙන් දෙකෙන් තුනෙන් වෙන එකක් නෑ. හැබැයි අපි දන්නවනේ මේ සතිය තියෙන වෙලාවට සතිය තියෙනවා සතිය නැති වෙලාවට සතිය නෑ කියලා. ආයි පාරට දාගෙන යන්න පුළුවන්. 100ට 100ක් සතියෙම ඉන්න ඕනි කියලා එකක් නෑ. ඒක ඉන්නත් බෑ. සතිය කැඩුනට හදන්න පුළුවන් ආයි ගන්න පුළුවන් පාරට කියලා දන්නවනම් මොනම ප්‍රශ්නයක්වත් නෑ හැම මොහොතක්ම අලුත්. හැම වර්තමානයක්ම අලුත්නේ. අපි වෙච්ච දේවල් ගැන කල්පනා කර කර හිටියට මම දැන් මෙතන කියන හැම මොහොතක්ම අලුත්. ඒකින්ද හැම මොහොතක්ම වයසට යන්නේ සතියෙන් ඉන්නවනම්. ඒකින්ද ওই වයසක යන වයසට ගියායට ලොකු සන්නස්සේ බයිනකොට මමත් අනම් මනම් කියන ওই කඩුවෙලිදීම. බයිනකොට ඕනනම් අහත හැකි ස්වාමීන් වහන්සේ අපි සතියෙන් ඉන්නේ කොහොමද වයසට යන්නේ කියලා. සතිය පිහිටවන චිත්තක්ෂණේ හැමතිස්සෙම අලුත් එකක්. ඒකේ ඔය පරණ වයසක ගති නෑ. සතිය නැත්තම් නිතරම තරුණ කෙනෙක් වුණත් නා කියලා වගේ තමයි මූණේ හැටි බලන්නකො. එල්ලගෙන ඉන්නේ. තරුණයි කියලා එහෙම විශේෂ ගතියක් නෑ. හොටේ දික් කරගත්තු ගමන් ඇයි ඊයේ හිත එක්ක හෙට අරයා ළඟ මෙයා ළඟ අතන මෙතන. එතකොට තරුණ වුණත් වැඩක් නැහැ හොටේ දික් කියලා තියෙන්නේ. කොහොමත් වයසයි වගේ තමයි. සතියෙන් ඉන්නවනම් අර ළමා මනසට තමයි යන්නේ. උප්පත්ති මනසට යන්නේ ප්‍රභාස්වර මනසට හිත යන්නේ. උප්පත්ති මනස බුදුරන් වහන්සේ දේශනා කරන ප්‍රභාස්වරයි. මේ ආගන්තුක ආපු කෙලිස් ගොඩක් ඔළුවේ දාගෙන තමයි අපි මේ මූණ එල්ලගෙන ඉන්නේ. ඒකින්ද මේ ආපස්සට එන ගතිය නැත්තම් මුලට අදින ගතිය සතිය තුළ තියෙන්නේ. එතකොට සම්පූර්ණ අලුත් තැනකට යන්නේ. උප්පත්තියට යන්නේ. ඉතින් ඒක නිසා මේ සතිය හරහා මෙච්චර උපයන්න පුළුවන් බව දැනගත්තොත් එතකොට තේරෙන වෙන මොනම දෙයක්වත් මේකට ඕනේ නැහැ. අනිච්චන් දුක්ඛන් අනත්තන් ඕනෙත් නැහැ පූර්ව කෘත්‍ය ඕනෙත් නැහැ සතර කමටහන් වඩන්න ඕනෙත් නැහැ මොනම දෙයක්වත් නැහැ මම දැන් මෙතන කියලා වර්තමානට එන්න පුළුවන් ඉතින් ඒ වර්තමානට එන්න නැත්තම් සතිය පිහිටුවා ගන්න අද දවසේ ධර්ම දේශනාවත් පිහිටක් උපකාරයක් වේවා කියලා ප්‍රාර්ථනා කරලා වැඩමුළුවේ අවසාන ධර්ම දේශනාව වශයෙන් මේ ධර්ම දේශනාව සනිටුවාන් කරලා දේශනාව නිමාවටපත් කරනවා සම්බන්ධ වෙච්ච හැමෝටම සැනසෙල්ලක් උදාපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා